සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං රාජස් සුනන්තෝ සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස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 පබස්සර මිදං භික්ඛවේ චිත්තං තංචකෝ ආගන්තුකේහි උපක්ඛිලේසේහි උපක්ඛිලිට්ඨං තං සුතවා අරිය ශාවකෝ යතා භූතං පජානාති තස්මා සුතවතෝ අරිය ශාවකස්ස චිත්ත භාවනා අත් තීති වදාමි සද්ධාවන්ත පින්නතුනි හැම දිනාම ටික වෙලාවක් ධර්ම ශ්‍රවණය කරන්නට සූදානම් වෙන්නේ අද දවසේ ගයනී දීපිකා මහත්මිය බුද්ධි සහ මලිති යන දියණිවරුන් දෙදෙනා ඒ වගේම මధుර සහ අංජු යන බෑනවරුන් දෙදෙනා ඇතුළු පවුලට සම්බන්ධ සහෝදර ඥාති හිත මිත්‍රාදීන් අසල්වාසීන් කල්යාණ මිත්‍රයන් සෑම සියලු දෙනාම සම්බන්ධ කරගෙන අද මේ නිවසේ මෙබඳු පින්කමක් සිදු කරන්නේ මීට තෙමස්සකට ඉහතදී මිය පරලෝ යන්නට යෙදුණු මල්ලවාරච්චිගේ පద్මනායක මැතිතුමන් සිහිපත් කරලා එතුමන්ට පුණ්‍යානුමෝදනා කිරීමේ මූලික අරමුණ ඇතිවයි. ඇත්තටම අපි කවුරුත් එතුමන් හැඳින්නුවේ ඒ මෞපියම් තියපු නමින් නෙමෙයි එතුමාගේ ව්‍යාපාර නාමයෙන් දීප්ති මහත්මයා කියලා තමයි අපි කවුරුත් එතුමන්ව හඳුනාගත්තේ. ඉතින් එතුමා විශේෂයෙන්ම මේ සමාජයේ කොයි කාගෙත් හිත දිනාගෙන කාටත් Tamanට කළ හැකි අවස්ථාවන්හිදී ඒ අයට යම් උපකාරයක් අවශ්‍ය වූ මොහොතක Tamanගේ ශක්ති ප්‍රමාණයෙන් නොපිරිහෙලා පසුබට නොවි උපකාර කරන්නට ඉදිරිපත් වුණු සුවිශේෂ චරිතය. කාත් එක්කත් බොහොම සුහදශීලීව හිත හොඳින් ජීවත් වෙච්ච හොඳ සත්පුරුෂ මිනිස්සෙක්. ඒ නිසා එබඳු කෙනෙකුගේ ಗುಣ සිහිපත් කරලා අද දවසේ භාර්යාව හැටියට දීපිකා මහත්මියත් ඒ වගේම දියණිවරු, බෑණවරු ඇතුළු මේ සහෝදර ඥාති හිත මිත්‍රාදීන් එතුමන් මිය පරලොව ගිහිල්ලා තෙමසක් ගත වෙන අවස්ථාවේ Tamanට කළ හැකි හොඳම යුතුයකමයි අද මේ ආකාරයෙන් සිද්ධ කරන්නට සූදානම් වෙන්නේ. යම්කිසි කෙනෙක් අපි අතර ජීවත් වෙද්දී අපට ඒ අයගේ සැප දුක් සොයා බලා කටයුතු කරන්න පුළුවන් අවශ්‍යතාවයකදී උපකාර කරන්නට පුළුවන් මිය පරලෝ ගියාට පස්සේ අපට උදව් කරන්න පුළුවන් එකම ක්‍රමය මේ බඳු පින්කම් සිද්ධ කරලා අනුමෝදන් කිරීම. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ යම් කෙනෙක් මිය පරලෝ යන අවස්ථාවේ තමන් විසින් සිදු කරගත්තු කුසල් දහම් තමයි ඒ අයට ඊළඟ භවය සුගතිගාමී වෙන්නට ප්‍රධාන වශයෙන්ම උපකාර වේ. මිය ගියාට පසුව ඥාතීන් විසින් හත් දවසෙන් තුන් මාසෙන් අවුරුද්දෙන් ආදී වශයෙන් දින කාලවකවානු නියම කරගෙන හරි එහෙම නැත්නම් Tamanට ඉඩ කඩ තියෙන කවර අවස්ථාවක හරි මේ බඳු පින්කම් සිද්ධ කරලා අනුමෝදන් කළාම ඒ අය කොතනක හෝ ඉඳලා සතුටින් අනුමෝදන් වෙනවා නම් ඒ ලබා ඇති ආත්ම භාවය සුවපත් කරගන්නටත් මතු භව ගමන සුවපත් කරගන්නටත් ඒ පින් අනුමෝදන් වීම හේතුවක් වෙනවයි කියන බව බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ඒ කාරණේ නුවණින් තේරුම් අරගෙනයි බෞද්ධයින් මෙබඳු උසස් චාරිත්‍රයක් අකණ්ඩව පවත්වාගෙන යම් කිසි කෙනෙක් මිය ගියාම ඒ අයට අපි කරන පින අනුමෝදන් වෙන්නට නම් අවම වශයෙන් සුදුසුකම් දෙකක් තියෙන්නට ඕන. පළවෙනි සුදුසුකම තමයි අපි කරන පින්කම පිළිබඳව දැනුවත් වීම. ඒ කියන්නේ අනුමෝදම් වෙනවා කියන එකේ තේරුම මෝදති කියන pāli වචනේ තේරුම සතුටු වෙනවා. අනුමෝදති කියලා කියන්නේ තව කෙනෙක් කරන කියන හොඳ දෙයක් අහලා දැකලා හිත සතුටු කරගන්න. ඉතින් අපි අද මේ ධර්ම දේශනාව කරනකොට හෙට දවසේ බුද්ධ ප්‍රමුඛ මහා සංඝ රත්නයට දන්පැන් දෙනකොට ඒ පින්කම් අහලා දැකලා හිත සතුටු කරගන්න නම් අපි මේ කරන පින්කම ගැන දැනුවත් වෙන්නට ඕන. ඒ කියන්නේ අහන්න දකින්න පුළුවන් ආත්ම භාවයක ඉපදලා ඉන්නට ඕන. දීප්ති මහත්මයා මනුෂ්‍යාත්ම භාවයක ඉපදලා හිටියොත් මේ තුන් මාසයක් ගත වෙනකොට තාම මව කුසක කුඩා දරුවෙක්. ඒකට එහෙම කෙනෙක් දන්නේ නැහැ අද අපි මෙහි පින්කමක් කරනවද කියලා. එකෙන් අදහස් කරන්නේ මිනිස්සෙයින්ට පින් අනුමෝදන් වෙන්න බෑ කියලා නෙමෙයි නොදන්නා තැනක ඉන්න මිනිස්සෙකුට පින් අනුමෝදන් වෙන්න අවස්ථාවක් නැහැ. මිනිස්සෙයින්ට පින් අනුමෝදන් කරනවා නම් එක්කෝ අපි ඉන්න තැනට කැඳවා ගන්නට ඕන නැත්නම් ඉන්න තැනකට ගිහින් අපි ඒ පිළිබඳව සිහිපත් කරන්න. දැන් දීපිකා මහත්මිය දියණිවරු බෑනවරු ඇතුළු පවුලේ පින්නතුන් මූලික දායකත්වය ගැන අද මේ පින්කම සිද්ධ කරනවා අදත් හෙටත් ඥාතීන් හිතවතුන් හැම දෙනාටම ආරාධනා කරලා තිනවා ඒ අය ඇවිදින් දහම් අසලා හෙට දවසේ පින්කම් වලට සම්බන්ධ වෙලා දැකලා ඒ පිළිබඳව හිත සතුටු කර ගැනීම තුලින් ඒ සියලු දෙනාට මේ පින්කම් අනුමෝදන් වෙන්නට අවස්ථාව තියෙනවා. එහෙම නැත්නම් අපි දන්නා යම්කිසි කෙනෙකුට අපිට ඒ පින්කම පිළිබඳ ඡායාරූප වීඩියෝ දර්ශන පෙන්වන්න පුළුවන් ගිහින් පින්කම ගැන කියන්න පුළුවන් එතකොට ඒ අයත් ඒවා අහලා දැකලා හිත සතුටු කරගන්න. තම මිනිස්සෙයින්ට ඒ විදිහට පින් අනුමෝදන් වෙන්න පුළුවන්. නමුත් අපි නොදන්නා තැනක ඉන්න මිනිස්සෙකුට ඒ අවස්ථාව නැහැ. එහෙම නැති උනායි කියලා අපි කරන පින්කම අපත යන්නේ නැහැ. අපේ ඥාතිවරයාට මේ පින ලැබේවා. එතුමන්ගේ භව ගමන සුවපත් වේවා කියන ප්‍රාර්ථනාව ඇති කරනකොට ඒ අය කොතනක හිටියත් යහපතක් සිද්ධ වෙනවා. උදාහරණයක් ඇටියට කිව්වොත් අපි හිතමු රෝගීව සිහි නැතිව රෝහලේ ඉන්න කෙනෙකුට උනත් අපි පන්සලට ගිහිල්ලා බෝධි පූජාවක් තියලා ආශිර්වාදයක් කළොත් ඒ අය සිහි නැතුව හිටියත් ඒ රෝගය සුවපත් වෙන්නට යම් ආශිර්වාදයක් ඒ තනත්තාට ලැබෙනවා. දැනගත්තොත් මා වෙනුවෙන් පින්කමක් කළා කියලා හිත පහදවාගෙන අනුමෝදන් වෙන්න පුළුවන්. නොදන්නවා වුණත් සුවපත් වෙන්නට අපේ ආශිර්වාදයේ බලපාන. අන්න ඒ වගේ නොදන්නා තැනක ඉන්න ඥාතිවරයෙකුට උනත් අපි පින් අනුමෝදන් කරනකොට ඒ අයගේ ජීවිතය සුවපත් වෙන්නට ඉන් බලපෑමක් ඇති වෙනවා. අහලා දැකලා හිත පහදවා ගන්නට පුළුවන් වුණොත් වඩා සතුටු වෙලා කුසල් ජනිත කරගන්න අවස්ථාව තියෙනවා. ඉතින් දේව ආත්මවල යක්ෂ භූතාදී ඕපපාතික ආත්ම භාවයක ඉපදිලා ඉන්න ඕනෑම කෙනෙකුට ඉන්න තැනක ඉඳලා අපි කරන පින්කම අහන්න දකින්න අවස්ථාවක් තියෙනවා. එනිසා පින්කමක් අනුමෝදම් වෙන්නට තිබිය යුතු පළවෙනි සුදුසුකම තමයි ඒ පින්කම ගැන දැනුවත් වීම. දෙවැනි සුදුසුකම තමයි කරන්නේ හොඳ දෙයක් කියලා ඒ ගැන හිත පහදවා ගන්නට පුළුවන් වීම. ඒක හැබැයි මරුණෙන් පස්සේ ඇති වෙන විශේෂ ගුණයක් නෙමෙයි. ඒක ජීවත් වෙලා ඉන්න කාලේ ඇති කරගන්නට ඕන විශේෂ ගුණයක්. මම හිතන්නේ වර්තමාන සමාජයේ බොහෝ දෙනාට ඒ ගුණය අඩුයි. හැබැයි දීප්ති මහත්මයාට ඒ ගුණය ඊටාම උසස්ව පිහිටලා තිබුණා. ඒ කියන්නේ සමාජයේ හුඟක් දෙනෙක් තව කෙනෙක් හොඳ වැඩක් කරනකොට එක්කෝ ඒකේ අඩුවක් දකින්නේ නැත්නම් වැඩියක් දකින්නේ. එහෙම නැත්නම් ඒ අය පින්කම කළා වුණාට ඒගොල්ලන්ගේ පුද්ගලික ගුණ දොස් විවේචනය කරන්නේ. එහෙමත් නැත්නම් දැන් බණක් අහන්න එන්න කිව්වා වුණත් ඉතින් අපි බණ ගෙදර යනවා කියලා සීනිතේ කොළ ටිකක් අරගෙන බිස්කට් පැකට් එකක් අරගෙන ඇවිල්ලා ওই පැත්තකට වෙලා ඈතකින් ඉඳලා බණ ඉවර වුණාට පස්සේ තමයි ඇවිල්ලා කාලා බීලා සතුටු වෙලා යන්නේ. ඉතින් ඒවත් කමක් නැහැ සමාජ සම්බන්ධතා පවත්වා ගන්න. නමුත් පින් අනුමෝදන් වෙනවා කියන්නේ ඒක නෙමෙයි අර කරන පින්කමට සම්බන්ධ වෙලා ඒව අහලා දැකලා හිත සතුටු කරගන්න. දානෙ ගෙදර යනවා කියලා හාමුදුරන්ට දානෙ දීලා ඉවර වුණාට පස්සේ ඇවිල්ලා කැම ටිකක් කාලා යන එක ඒක හිතවත්කම් පවත්වා ගන්න. නමුත් ඒ දානෙ දෙන වෙලාවේ ඒ පින්කම දැකලා හිත සතුටු කරගන්න පුළුවන් නම් තමයි පින් අනුමෝදම් වෙනවා කියන්නේ. ඉතින් හුඟක් දෙනාට ඒ ස්වභාවය අඩුයි. නමුත් දීප්ති මහත්මයා මං හිතන්නේ Tamanට හැකි හැම අවස්ථාවකම කුසල් දහම් සිද්ධ කළා වගේම අනිත් අය කරන හොඳ වැඩ ගැන ඇහුවාම Tamanට පුළුවන් ප්‍රමාණය මට මතකයි පහුගිය දැන් පහුගිය වෙසක් පොය ආසන්නේ අපි සෑම වෙසක් බොහෝ දිනකටම පසු දින උදෑසන විශේෂ බුද්ධ පූජාවක් කරනවා අග්‍රසස්්‍ය පූජාවක් තථාගතයන් වහන්සේගේ ගුණ සිහි කරලා සෑම දෙයක්ම නොඉඳුල්ව අරගෙන වෙසජන සංවිධානයේ ඉතින් දීප්ති මහත්තයාට මම කිව්වා මට කුරුඳු දර ටිකක් අවශ්‍යයි කිරිපිඩු සකස් කරගන්න. මට වෙන කෙනෙක් තමයි කිව්වේ දීප්ති මහත්තයාට කිව්වොත් පුළුවන් වෙයි මොකද පහුගිය දවසක එහෙම අවශ්‍ය නම් කියන්න කියලා කිව්වයි කියලා. ඉතින් ඒ නිසයි මම කිව්වේ මං හිතුවේ මේ සමහරට එහෙම ඇති කියලා. නමුත් එතුමා මට මොකුත් කිව්වේ නැහැ. හරි හැමදෙන්න මං හොයලා දෙන්නම් කියලා ඊට පස්සේ ගිහිල්ලා කොහෙන්ද කඩේකින් අරගෙන ගෙනත් දුන්නා. ඊට පස්සේ මම ඇහුවාම කිව්වා නෑ මගේ ළඟ නැහැ. හාමුදුරුවෝ කිව්ව නිසා මම මේ හොයාගෙන ආව හැමතැනම කඩවල්ලලා ඇවිදලා කියලා. ඉතින් අන්න ඒ වගේ Tamanට පොඩි උදව්වක් හරි ඉල්ලුවොත් ඒක කරන්න පුළුවන් උපරිමයෙන් කැප වෙලා කරනවා. ඒක භික්ෂූන් වහන්සේලාටද Taman හිතවත් අයටද එහෙම නැත්නම් නොදන්නා කෙනෙකුටද කියලා නෑ. ඉතින් ඒ Tamanට කරන්න පුළුවන් උපකාරයක් කරනවා. තව කෙනෙක් කරන හොඳ වැඩක් ඇහුවොත් දැක්කොත් කවමදාක්වත් ඒකට අකුල් හෙලන්නේ නෑ. ඒවට බාධා කරන්නේ, ඒව දොස්පරස් දකින්නට යන්නේ නෑ. ඒ කරන යහපත පිළිබඳව අගය කරන්නට පුළුවන් සත්පුරුෂ මනසක් එතුමාට තිබුණා. ඉතින් ඒ නිසා ජීවත් වෙලා ඉන්න කාලෙත් එතුමා බොහෝ කුසල් දහම් සිද්ධ කරගත්තා. අපි මෙබඳු කුසල් සිද්ධ කරලා අනුමෝදන් කළත් නොකළත් එතුමන්ට තමන් කරගත්තු කුසලයේ සසර පිහිට පිණිස පවතිනෝ. නමුත් ඥාතීන් හැටියට හිතවතුන් හැටියට යම් පින්කමක් සිද්ධ කරලා අනුමෝදන් කරනවා නම් කොතනක හරි ඉඳලා ඒ පිංකම අහන්න දකින්න පුළුවන් ආත්ම භාවයක හිටියොත් කිසිම අඩුවක් නැතුව සතුටින් ඒ පින අනුමෝදන් වෙන්න එතුමන්ට පුළුවන්කම තියෙනවා. ඒ සත්පුරුෂ මනස එතුමා සකස් කරගෙන තිබුණා. ඉතින් ඒ විදිහට යම්කිසි කෙනෙකුට කරන පින්කම අහන්න දකින්න අවස්ථාවක් ලැබුණොත් ඒ ගැන හිත පහදවා ගන්නට තරම් මනස පුරුදු පුහුණු කරගෙන තිබුණොත් එබඳු අයට ඕනෑම තැනක ඉඳලා අපි කරන කුසල් දහම් සතුටින් අනුමෝදන් වෙන්න පුළුවන්. ඉතින් ඒ විදිහට ඥාතීන්ට පින් දෙන්නට අපි කරන පින්කනොත් අපි දෙවිධයකින් සිද්ධ කරනවා ධර්ම දාන සහ ආමිස දාන වශයෙන්. ධර්ම දානය කියන්නේ අන් අයගේ ගුණ නුවණ දියුණු කරගන්නට අවශ්‍ය ධර්මෝපදේශ ලබා දීම. දැන් මේ සවස් කාලේ හැම දිනම නිවසට කැඳවාගෙන මේ සිද්ධ කරන්නට බලාපොරොත්තු වෙන්නේ ඒකයි. ඒ තුලින් දායක පින්නතුන්ටත් ශ්‍රවණය කරන අයටත් අනුමෝදන් වෙන සියලු දෙනාටම සසර ගමනේ ගුණනුවණ දියුණු කරගන්නට ඒ කුසලය හේතු වෙනවා. හෙට දවසේ බුද්ධ ප්‍රමුඛ මහා සංඝරත්නයට ආහාර දාණය පූජා කරලා අටපිරිකර සිවුරු පිරිකර පූජා කරලා ඒ වගේම ඖෂධ වර්ග පූජා කරලා පැදුරු කොට්ට ඉදල් මුසුන් ආදී සෙනසුන් භාණ්ඩ පූජා කරලා කෙනෙකුට ජීවිතය සුවපත්ව පවත්වා ගන්නට අවශ්‍ය ප්‍රත්‍ය පහසුකම් ඒවා තමයි ආමිස දාන කියලා කියන්නේ. ඒ ආමිස දානයන් තුලින් දායක පින්නතුන්ටත් අනුමෝදන් වෙන හැම දිනාටම සසර ගමනේ සුවපත් වූ ජීවිතයක් පවත්වා ගන්න. පවතින ජීවිතයේ සුවපත්ව නඩත්තු කර ගන්න අවශ්‍ය ප්‍රත්‍යපහසුකම් ලබන්න. ඒ කුසලයේ හේතු වෙනවා. ඉතින් සසර ගමනේ යම්කිසි කෙනෙකුට කොච්චර සැප සම්පත් තිබුණත් ಗುಣධම් නැතිනම් ඒ ජීවිතය අර්ථ ශුන්‍යයි. දැන් අපිට සමාජයේ ඕනෑතරම් මිනිස්සු හමු වෙනවා වත් බොහෝසත්කම් තියෙන විවිධ හැකියාවන් තියෙන බලපුලුවන්කාරකම් තියෙන බොහෝම උසස් විදිහට ව්‍යාපාර කරගෙන යන උසස් විදිහට ප්‍රතිලාභ ලබන ඒ විදිහේ අය අපට සමාජයේ ඕන තරම් මුණ ගැහෙනවා. නමුත් එහෙම කළා වුණාට ඒ අයගේ ಗುಣ ධර්ම හුඟක් වෙලාවට ඒ ප්‍රමාණයට තියෙන බවක් පෙනෙන්නේ නැහැ. ඉතින් කොච්චර හැකියාවන් තිබුණත් භෞතික සම්පත් තිබුණත් ಗುಣ නුවණින් හීනනම් ඒ ජීවිතේ මිනිස්සෙක් හැටියට අගය කරන්නට පුළුවන් කමක් නැහැ. ඒ වගේම ಗುಣනුවණින් ආඩ්‍ය වුණත් යම්කිසි කෙනෙකුට Tamanට දිවි පවත්වන්නට තරම් වත්පොහසත්කමක් නැතිව අනුන්ට අතපාලා ජීවත් වෙන්නට සිද්ධ වුණොත් ඒක බොහොම කරකශ දුක්ඛිත ජීවිතයක් වෙනවා. ඒ නිසා අපට සසර ගමන එසේ දුකසේ ගත කරන්නේ නැතුව සුවපත්ව ගත කරන්නට ආමිස දානමේ පින්කම් උපකාර වෙනවා. ඒකෙන් අදහස් කරන්නේ භික්ෂූන් වහන්සේලාට පූජා කරන එක විතරක් කියන එක නෙමෙයි. සතෙකුට සිව්පාවෙකුට හරි මිනිස්සෙකුට හරි දුගී මගී යාචකාදී කෙනෙකුට හරි සිල්වත් ගුණවත් කෙනෙකුට හරි භික්ෂුවට හරි මාර්ගඵලලාභී කෙනෙකුට හරි මේ කාට වුණත් ජීවිතයේ පහසුවෙන් පවත්වන්නට ප්‍රත්‍ය පහසුකම් සපයන්නට පුළුවන් නම් ඒක අපට සසර ගමන සුවපත්ව පවත්වා ගන්නට උදව් වෙනවා කෙනෙකුට ගුණ නුවණ දියුණු කරගන්නට අවශ්‍ය ධර්මෝපදේශ ලබා දෙන්නට පුළුවන් නම් ඒ සඳහා මඟ පෙන්වන්න පුළුවන් නම් අපට සසර ගමනේ ಗುಣ නුවණ දියුණු කරගන්නට හේතු වෙනවා. මේ අංශ දෙකෙන්ම පරිපූර්ණ ජීවිතය තමයි අංග සම්පූර්ණ ජීවිතයක් හැටියට සැලකෙන්නේ. මියගිය ඥාතීන්ටත් අපටත් එබඳු ජීවිත නිවන් දකින තෙක් ලබන්නට යෝග්‍ය පරිදි අපි මෙබඳු පින්කම් වලදී ධර්ම දාන ආමිස දාන කියන පින්කම් දෙකම සිද්ධ කරගන්නේ. ඉතින් අද මේ දීපිකා නෝනා මහත්මිය දියණිවරු දෙදෙනා ඒ වගේම බෑනවරු සහෝදර ඥාති හිත මිත්‍රාදීන් කල්යාණ මිත්‍රයන් හැමෝම එකතු වෙලා මේ සවස් භාගයේ සිද්ධ කරන්නේ මූලික පින්කම ධර්ම දානමය ධර්ම ශ්‍රවණමය මහ පින්කම. අද දවසේ විශේෂයෙන් පින්නතුන්ට අපි ධර්ම දේශනාව සඳහා මාතෘකා කරන්නට යෙදුනේ බුදුරජාණන් වහන්සේ සිත පිළිබඳව දේශනා කළ ඊටාම වටිනා සූත්‍ර දේශනාවක් අංගුත්තර නිකායේ ඒකක නිපාතයේ සඳහන්. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවාෙහිදී පබස්සර මිදම් භික්කවේ චිත්තං මහණෙනි සිත ප්‍රභාස්වරයි. ඇයිද සිත ප්‍රභාස්වරයි කියලා කියන්නේ? manuss ලෝකේ උපදින අපි හැමදෙනාම කුසල් සිතක විපාකයක් හැටියටයි ඉපදිලා තියෙන්නේ. පෙර භවයේ මේ යනකොට අපි හැමදෙනාටම කුසලයක් සිහිපත් වෙලා තියෙනවා. ඒ කුසලයක් සිහිපත් වෙන්නේ නිකම්ම නෙමෙයි අපි සසර ගමනේ කුසල් කරලා තිබුණු නිසා. සමහර වෙලාවට ජීවිත කාලෙම කුසල් කළා වුණත් අන්තිම මොහොතේ ඒවා සිහි කරගන්නට නොහැකිව යම් අකුසලයක් සිහිපත් වුනොත් ඒත් ඒ තනත්තාට සුගතියක උපදින්නට අවස්ථාවක් නැහැ. බහුලව කුසල් දහම් સિદ્ધ කරලා තියෙන කෙනෙකුට වැඩි ප්‍රවණතාවයක් තියෙනවා ඒ කුසල් සිහිපත් කරගන්න. දිනක් බුදුරජාණන් වහන්සේ වෙත පැමිණි මහානාම ශාක්‍ය රජතුමා බුදුරජාණන් වහන්සේගෙන් විමසනවා ස්වාමීනි යම්කිසි කෙනෙක් හදිසිය මිය ගියොත් ඒ තනත්තා කෙබඳු තැනක උපදීද? එතෙන්දී බුදුරජාණන් වහන්සේ විමසනවා මහානාම යම් ගසක් යම් පැත්තකට ඇලවෙලා බර වෙලා නැවිලා තියෙනවා නම් ඒ ගහ මුලින් ගැලවුනොත් හෝ මුලින් කැපුවොත් කවර දිශාවකට පතිත වෙයි? එතකොට මහානාම ශාක්‍ය රජතුමා කියනවා ස්වාමීනි බර වෙලා තිබිච්ච පැත්තට වැටෙන්න තමයි වැඩි ඉඩක් තියෙන්නේ. එහෙම නැතුව වෙනත් පැත්තකට කැරකිලා යන්නට පුළුවන්. ඉතින් මහා සුළි කුණාටුවක් වගේ හරියට මේ වෙලාවේ ආවොත්. එහෙම නැත්නම් ඕනෑම ගහක් බර වෙලා නැවිලා පාත් වෙලා තියෙන පැත්තට තමයි මුලින් ගැලවුනොත් හරි එහෙම නැත්නම් කපා හැලුවොත් හරි ඒ ගහ ඇද වැටෙන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරන අන්න ඒ වගේ තමයි මහානාම යම්කිසි කෙනෙක් ජීවිතේ බහුලව පුරුදු කරන්නේ යමක්ද යම් පැත්තකටද Tamange මනස බර වෙලා නැවිලා තියෙන්නේ අන්න ඒ අනුව තමයි ඒ තනත්තා කවර මොහොතක මිය ගියත් හදිසියෙ මිය ගියත් මරණය කියන එක පින්නතුනේ 아무තෙන් හදිසියෙ කියලා එකක් නැහැ. කවුරුත් මැරෙන්නේ මැරෙන විදිහටම තමයි. අපිට පේන්නේ හදිස්සියෙන් වගේ. ඉතින් දැන් සමහර වෙලාවට අවුරුදු 80ක් ආයු වින්දනය කරලත් හදිස්සියෙන් මරුණා කියලා තමයි කියන්නේ. ඉතින් මරණය කියන එකට එහෙම හදිස්සියක් නැහැ. අපි හැමෝම මැරෙන්නේ එකම විදිහට. කොහොමද මැරෙන්නේ? මේ පවත්වාගෙන යන චිත්ත වේගය යම් මොහොතක මේ කය ඇසුරු කරමින් නැවත නැවත පැවතිලා මේ කය තුල පවතින අන්තිම සිත නිරුද්ධ වෙලා ඊළඟට වෙනත් තැනක් අල්ලාගෙන නැවත ජනිත වෙනවා. චිත්ත පරම්පරාව මේ කයේ ඇති වෙන චිත්ත පරම්පරාව නිමා වීම තමයි මරණය කියන්නේ. ඒක 아무තු හදිස්සියකින් සිද්ධ වෙන දෙයක් නෙමෙයි. ඒකට එක ශ්‍රමයයි ගත වෙන්නේ. ඒකට ලොකු කාලයක් ගත වෙන එකක් නෙමෙයි. එතකොට කෙනෙක් දීර්ඝ කාලයක් දුක් විඳ විඳා ඉඳලා මැරුණොත් අපට හිතෙනවා බොහෝ කාලයක් ගිහින් මැරුණා වගේ. ඒ බොහෝ කාලයක් මැරිලා නෙමෙයි මේ මනුස්සයා දුක් විඳලා. මැරෙන්නට ගත වෙන්නේ ශණය. ඒ ශණය කියලා කියන්නේ මේ තප්පරයක් කියන එක නෙමෙයි. ඇසිපිය හෙලන වාරයකදී ඇසිපිය හෙලන කාලයකදී සිත් ගණන් කළොත් ඇති වෙන්නට පුළුවන් බව ධර්මයේ සඳහන් වෙනවා කෝටි ලක්ෂයක් පමණ. 1 2 3 4 5 6 කියලා ගණන් කළොත් ඇසිපිල්ලමක් හෙලන වෙලාවක සිත් කෝටි ලක්ෂයක් පමණ ඇති වෙනවා. ඒ තරම් වේගවත් සිත. අන්නේ තරම් වේගවත් වූ එක් චිත්තක්ෂණයයි ගත වෙන්නේ මරණය සිද්ධ ඇයි ඒක මේ මහා ආශ්චර්යයක් නෙමෙයි මේ කයයි සිතයි ඇසු එකට පවතින තාක්කල් මේ කයට බද්ධ වෙලා කය ඇසුරු කරගෙන චිත්ත පරම්පරාව ක්‍රියාත්මක වෙන තාක්කල් අපි හඳුන්වනවා මේ මිනිස්සයා ජීවත් වෙනවායි කියලා. ඊට පස්සේ මේකයි අසුරු කරගෙන පවතින චිත්ත පරම්පරාව නැවතුණු ගම අපි කියනවා මේ මනස මැරුණා කියලා. ඉතින් නවතින්නට යන්නේ අර හටගත්තු සිතක් නිරුද්ධ වීම පමණයි. ඒක සිද්ධ වෙන්නට තත්පරයකින් கோටි ලක්ෂයෙන් පංගුවක් තරම් සුළු වේලාවකදී ඒක සිද්ධ වෙනවා. ඔය මැරෙන හැමදෙනාම ඔය වගේ ශණයකින් තමයි මැරෙන්නේ. ඒ නිසා හදිස්සියෙන් මැරෙනවා කියනවනම් හැමෝම ඔය හදිස්සියෙන් තමයි මැරෙන්නේ. හිමින් මැරෙනවා කියනවනම් ඔය හැමෝම ඒ හිමින් සැරේ තමයි මැරෙන්නේ. ඒ නිසා කාගේවත් මරණයට 아무තු හදිස්සියක්වත් 아무තු läසි බවක්වත් නැහැ පින්නතුනේ හැම කෙනෙකුගේම මරණය සිද්ධ වෙන්නේ එකම ආකාරයට ඒ මරණයයි කියලා කියන්නේ මේ ගතයි සිතයි අතර තියෙන සම්බන්ධතාවයේ ගිලිහීමයි ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා දැන් පෙර භවයේ අපට කුසල් සිතක් අපි මැරෙන වෙලාවේ අපට කුසල් අරමුණක් මතුවෙච්ච නිසා තමයි දැන් මේ භවයේ අපි මනුස්ස භවයක ඉපදිලා තියෙන්නේ ඒතර මනුෂ්‍ය භවයේ උපදිනකොට ඒ උපදින පළවෙනි සිතමත් කුසල් සිතක්. එතකොට ඒ කුසල් සිත ඇති වෙච්ච ගමන්ම නැති වෙනවා. අර අර වගේ තත්පරේ එහෙම නැත්නම් e ඇසිපිය හෙලන වාරකින් කෝටි ලක්ෂයකින් පංගුවක් වැනි ඉතා සුළු කාලයකදී අර උත්පත්ති සිත ඇති වෙලා නැති වෙනවා. ඊට පස්සේ ඒ වර්ගෙම තවත් සිතක්. ඒ වර්ගෙම තවත් සිතක්. මෙහෙම අනුක්‍රමයෙන් වේගවත්ව චිත්ත පරම්පරාව ඇති වෙනවා. ඒකට කියනවා භවාංග චිත්ත පරම්පරාවයි කියලා. ඇයි ඒකට භවංග චිත්ත පරම්පරාව කියන්නේ භවය පවත්වන නිසා. අපේ මේ ජීවිතේ පවත්වන්නේ චිත්ත පරම්පරාව ඒ චිත්ත පරම්පරාව යම් දවසක නිරුද්ධ වෙනවා ඒ අන්තිම සිත හඳුන්වනවා චුතිසිත කියලා. පළවෙනි සිත ප්‍රතිසන්දි සිතයි අන්තිම සිත චුති සිතයි මැද සිත් වල භවාංග. ඒ භවාංග කියන්නේ භවය පවත්වනවා. එතකොට මේ භවය පවත්වන චිත්ත පරම්පරාව නිරුද්ධ වෙච්ච ගමන් අලුත් කර්ම වේගයකින් යලි චිත්ත පරම්පරාවක් ආරම්භ වෙනවා. ඒකට කියනවා අලුත් භවයක් කියලා. නැවත උපන්නයි කියලා. ඒකටත් බොහෝ කල් ගත වෙන්නේ නැහැ මේ අවකාශයේ සැරිසරසරා ඉඳලා සති ගාණක් මාස ගාණක් ඉඳලා මව් කුසවල් හොය හොයා එහෙම එකක් නැහැ. ඒ මිය යනකොටම චුතිසිත ඇති වුණා නම් එසැනින්ම ප්‍රතිසන්දිසිත ඇති වෙනවා. එසැනින්ම අර ඇසිපිය හෙලන වාරකින් කෝටි ලක්ෂයක් වැනි සුළු වේලාවකදී අර චුතිසිත ඇති වෙච්ච ගමන් ප්‍රතිසන්දසිත ඇති වෙනවා. ඉතින් මේ විදිහේ ස්වභාවයක් තමයි මේ චිත්ත පරම්පරාව තුළ තියෙන්නේ. ඉතින් එහෙම පවත්වාගෙන ගිහිල්ලා අර චුතිසිත ඇතිවීමෙන් නෙමෙයි ඊළඟ භවයේ තීරණය. චුතිසිත කියලා කියන්නේ අර පවත්වාගෙන ආපු චිත්ත පරම්පරාවේ අවසාන සිට. ඒකෙන් නෙවෙයි ඊළඟ භවයේ තීරණය වෙන්නේ. ඒ චුතිසිත ඇති වෙන්නට ආසන්නේ අපට සිහිපත් වෙනවා කර්ම කර්ම නිමිති ගති නිමිති වශයෙන් අපි ජීවිත කාලේ කරගත්තු කුසල අකුසල කර්මය. ඇත්තටම ඒක මේ මැරෙන්න ගිහිල්ලා සිද්ධ වෙන වැඩක් විතරක් නෙමෙයි හැම මොහොතකම ඒක සිදු වෙමින් පවතින. හැම මොහොතකම අපට පෙර කලන ලද කුසල අකුසල කර්මයන් සිහි වෙමින් තියෙනවා. අපට නොදැනුණාට. ඒ මොකද සිතක් ඇති වෙලා නිරුද්ධ වුනහම ඊළඟ සිත ඇති වෙන්නට නම් අරමුණක් ගන්නට ඕන. ඒ ගන්න අරමුණ එක්ක අතීත අරමුණක් අතීත අරමුණක් ගන්නකොට අතීතයේ කළ කී කුසල කුසල කර්මයක් තමයි ග්‍රහණය කරන්නේ. එහෙම නැත්නම් වර්තමාන අරමුණක් වර්තමාන අරමුණක් නම් මේ පංචේන්ද්‍රයන්ගෙන් ගන්නා වූ අරමුණක් තමයි ග්‍රහණය කරන්නේ. නැතිනම් අනාගත අරමුණක්. සිතට පුළුවන්කම තියෙනවා අතීත අරමුණු ගන්නත් වර්තමාන අරමුණු ගන්නත් අනාගත අරමුණු ගන්න. හැබැයි මේ පංචේන්ද්‍රයන්ට එහෙම බෑ. පංචේන්ද්‍රයන්ට පුළුවන් වර්තමාන අරමුණු ගන්නට විතරයි. ඇහැට පුළුවන්කම තියෙන්නේ දැන් ඇස ඉස්සරහ තියෙන දේ දකින්නට විතරයි. ඉක්ම ගිය දෙයක් අද දවල් වෙච්ච දේ ඇහින් දකින්න බෑ. ඒක ඒක සිද්ධ වෙලා ඉවරයි. හැබැයි දවල් වෙච්ච දේ හිතින් දකින්න පුළුවන්. හිතින් සිහි කරන්න පුළුවන්. ඒ විදිහටම. ඒ රූපය, ශබ්දය, ගන්ධය, ඒ රස, ස්පර්ශ, ඒ මනෝභාවයන් සියල්ල සිතින් අරමුණු කරන්නට පුළුවන්. මේ දැන් සිද්ධ වෙනවා වගේ. හැබැයි ඇහැට එහෙම කරන්න බෑ. කනට එහෙම කරන්න බෑ. කනට දැන් ඇති වෙන අරමුණු විතරයි. නාසයට දැන් දැනෙන ගන්ධයන් විතරයි. දිවට දැන් මේ මොහොතේ ස්පර්ශ වෙන රසයන් විතරයි. කයට මේ මොහොතේ ස්පර්ශ වෙන ස්පර්ශයන් විතරයි. එතකොට ওই විදිහට පංචේන්ද්‍රයන්ගෙන් ගන්නා වූ ආරම්භන සිත විසින් ගන්නවා පසුවත් අතීත අරමුණු හැටියට. ඉතින් අපේ සිත හැමතිස්සෙම යම් යම් සිත් පහළ වෙනකොට එක්ක අතීත අරමුණු නැත්නම් වර්තමාන අරමුණු නැත්නම් අනාගත අරමුණු ගනිමින් චිත්ත පරම්පරාව ක්‍රියාත්මක වෙනවා. දැන් අර මරණාසන්න අවස්ථාව වෙනකොට අපේ පංචේන්ද්‍රයන් අනුක්‍රමයෙන් දුර්වල වෙනවා. දැන් හදිසි අනතුරක් වගේ සිද්ධ වෙලා මැරුණොත් එහෙම වෙනසක් වෙන්නේ නැහැ. එහෙම නැති ස්වභාවික මරණයක. දැන් දීප්ති මහත්මයාගේ මරණය හදිසි මරණයක් නෙමෙයි. ඒක ස්වභාවික මරණයක්. ඒ කියන්නේ හෘද රෝගයක් මතු වුණා. ඒකත් එක්කලා ප්‍රාණය නිරුද්ධ වුණා. අර චිත්ත පරම්පරාව නිරුද්ධ වුණා. එතකොට ඒ නිරුද්ධ වීම ආයුෂ ගෙවිලා සිද්ධ වෙන්නට පුළුවන්, කර්ම ශක්තිය ගෙවිලා සිද්ධ වෙන්නට පුළුවන්, ඒ දෙකම ගෙවිලා සිද්ධ වෙන්න පුළුවන්. ඒක දෙකම පිළිදෙක් සිද්ධ වෙන්න පුළුවන්. ආයුෂ ගෙවිලා මරණයටපත් වෙනවා කියලා කියන්නේ ආයුෂයි කියලා කියන්නේ මේ කය පවත්වන්න පුළුවන් කාල සීමාව. ඉපදිච්ච තැන ඉඳලා දරුවෙක් හැටියට වැඩිලා තරුණයෙක් හැටියට ලොකු මහත් වෙලා මැදිවියටපත් වෙලා ඊට පස්සේ අනුක්‍රමයෙන් දුර්වල වෙලා වයස්ගත වෙලා දුබල වෙලා තව දුරටත් කය නඩත්තු කරගන්න බැරි වෙනකොට මේක කිලිහෙනවා. ඒකට කියන්නේ ආයුෂ අවසන් වෙලා මරණයටපත් වෙනවා. එතකොට මිනිස්සෙන්ගේ ආයුෂ කලින් කලට උස් පහත් වෙනවා. ඇතැම් කාලවල මිනිස්සෙන්ගේ ආයුෂ අවුරුදු අසංඛ්‍යයක්. සමහර කාලවල අවුරුදු ලක්ෂයක්. බුදුහාමුදුරුවෝ වැඩ ඉන්න කාලේ අවුරුදු 120ක්. දැන් ලංකාවේ මිනිස්සුගේ ආයුෂ අවුරුදු 70යි. තවත් මේක අඩු වෙලා ගිහිල්ලා අවුරුදු 10ට යනවා කියලා බුදුහාරෝ දේශනා. ඒතර අවුරුදු 10ට යන කාලේ මිනිස්සු අකාලේ මැරෙනවා නෙමෙයි අවුරුදු 10 කියන්නේ පූර්ණ ආයුෂ. එතකොට මේ මිනිස්සු ඉපදිලා තරුණ වෙලා මැදිවියටපත් වෙලා වයස්ගත වෙලා කන් ඇහෙන්නේ නැතුව ඇස් පේන්නේ නැතුව අතපය වාරු නැතුව වකුටු වෙලා දුබල වෙලා අර අවුරුදු 10න් මැරෙනවා. එතකොට මේ ආයු කාලයයි කියන්නේ කය ජනිත වෙච්ච තැන ඉඳලා අනුක්‍රමයෙන් උපරිමයට වර්ධනය වෙලා ආපහු සේ වෙන පැත්තට ගිහිල්ලා අවසාන වෙන්නට ගත වෙන කාලය ආයු කාලය. ඉතින් කෙනෙක් ආයුෂ අවසන් වෙලා මැරෙන්නට පුළුවන්. තව කෙනෙක් මැරෙන්නට පුළුවන් ආයුෂ තියෙනවා. හැබැයි කර්මය අවසන් වෙලා. ඒ කියන්නේ කය තවදුරට නඩත්තු කරන්න පුළුවන්. තවම ඉන්නේ මැදි වියේ නැත්නම් තරුණ වියේ වෙන්නට පුළුවන්. හැබැයි ඒතනත්තාගේ අර චිත්ත පරම්පරාව ජනිත කරන්න මුල් වෙච්ච කර්ම වේගයක් තියෙනවානේ පෙර භවයේ මැරෙනකොට ඉස්මතු වෙච්ච කර්ම ශක්තිය. ඒ කර්ම ශක්තියේ වේගය අඩු නම් අර චිත්ත පරම්පරාව ටික දුරක් ගිහින් නවතිනවා. හරියට දැන් අපි දුන්නක ඊතලයක් තියලා විදිනකොට අර දුනුදිය වේගෙන් පස්සට වැඩිපුර ඇද්ද තරමට ජවයේ ගත්තු තරමට ඊතලයේ වැඩි දුරක් යනවා. හැබැයි අපි ජවයේ ගත්තේ ටික නම් ඊතලයේ පොඩි දුරක් ගිහිල්ලා ඇදගෙන වැටෙනවා. අන්න ඒ වගේ තමයි අර මරණාසන්න අවස්ථාවේදී මතුවෙන කර්ම වේගය දුර්වල නම් ඒ දුර්වල කර්ම ශක්තියෙන් ජනිත කරන චිත්ත වේගය වැඩි දුරක් යන්න බෑ. ඒක ටිකක් කොහොම නඩත් වෙලා ගිහිල්ලා ඊට පස්සේ ඛණ්ඩණය වෙනවා. ඛණ්ඩණය වෙනකොට ඒ භවය ඉවරයි ඊට පස්සේ අභිනවාත්ම භාවය. ඒකට කියනවා කර්ම ශක්තිය අවසන් වෙලා මරණයටපත් වෙනවා. තව සමහරු ආයුෂයි කර්මයයි දෙකම එකට අවසන් වෙනවා. කලාතුරකින්. තව සමහර කෙනෙක් මරණයටපත් වෙනවා ආයුෂක් තියෙනවා කර්ම ශක්තියක් තියෙනවා දෙකම තිබෙද්දී මරණයටපත් වෙනවා. ඒ කුමක් නිසාද? කුසලයෙන්ුත් එහෙම මැරෙන්න පුළුවන් අකුසලයෙන්ුත් එහෙම මැරෙන්න පුළුවන්. දැන් අපිට බැලූ බැල්මටම අකල් මරණයක් කිව්ව ගමන් අපිට මතක් වෙන්නේ අකුසලයෙන් මැරෙනවා කියලා. බහුලව වෙන්න පුළුවන් අකුසලයෙන් මැරෙන එක. හැබැයි කලහතුරකින් කෙනෙක් කුසලයෙන්ුත් මිය යන්නට පුළුවන් අකාලේ. ඒ කොහොමද? දැන් ඔය සමාජයේ එක්තරා ප්‍රසිද්ධ කතාවක් තියෙන හොඳට ඉන්න මිනිස්සුන්ට වැඩි ආයුෂ නැහැ කියලා. ඒ හොඳට ඉන්න මිනිස්සුන්ට වැඩි ආයුෂ නැත්නම් ඉතින් හොඳට ඉන්න එකේ තේරුමක් නැහැ නේද? එහෙනම් නරකට ඉන්න එකනේ හොඳ. එහෙම කතාවක් නෙවෙයි. ඒ හොඳට ඉන්න මිනිසුන්ට වැඩි ආවස නැහැ වගේ අපිට පේන්නේ මොකද එය සාංශාරික වශයෙන් ඉතාම ශක්තිමත් චරිත භවෙන් භවයේ මනස පුරුදු කරගෙන එනවා මේ manuss ලෝකෙට එන්නේ යම් අත්දැකීමක් ලබාගෙන නික්ම යන්න. ඒගොල්ලන්ට මේක මේ වයස්ගත වෙලා ඇදගෙන යනකම් බලාගෙන ඉන්නට ඕනේ නැහැ. හැරමිටියේ යනකම් ඉන්න ඕනේ. ඒගොල්ලන්ට අවශ්‍ය අත්දැකීම් ටික ගත්තා පූර්ණ වුණා නික්ම ගියා. එතකොට එහෙම කෙනෙකුට අර ප්‍රබල කුසලයක් ඉස්මතු වෙනකොට එක්ක එන්නේ කෙටි ආයු කාලයකින් කෙටි කර්ම ශක්තියකින් ඒ කර්ම වේගය ඉවර වෙනකොට එහෙම අපහැරියා ගියා. එහෙම නැත්නම් ඒ ඇයට ආයුසයි කර්මයයි දෙකම තියෙද්දී ප්‍රබල කුසලයක් මතුවෙනවා. මේ manuss ලෝකයේ විපාක දෙන්නට බැරි තරම් ප්‍රබල කුසලයක්. එතකොට මේ භවයේ සනකින් අවසාන වෙලා ඊළඟ භවයේ දිව්‍යාත්ම භාවයක් වගේ තැනක උපදිනවා. ඉතින් ඒවා ප්‍රතජන අපට තීරණය කරන්න බෑ මේ තනත්තා මැරුණේ කුසල වේගයකින්ද මේ තනත්තා මැරුණේ අකුසල වේගයකින් කියලා සාමාන්‍ය කෙනෙකුට තීරණය කරන්න බෑ ඒවා බුදුවරුන්ට පමණක් විශේෂ වෙන කන. හැබැයි න්‍යායාත්මකව බුදුදහමට අනුව අපට හඳුනා ගන්නට පුළුවන් අකුසලයෙන් පමණක් නෙමෙයි කුසලයෙන්ොත් යම්කිසි කෙනෙක් අකාලේ මිය යන්නට පුළුවන්. ඉතින් අකුසලෙන් මිය යනවා කියලා කියන්නේ සසරේ කරන ලද ප්‍රාණඝාත අකුසලයක්. ඒ කියන්නේ අන්‍ය සත්වේ තවදුරටත් කර්ම ශක්තිය තිබියදී ආයු කාලය තිබියදී ඒ සතාට ජීවත් වෙන්න හැකියාව තියෙද්දී අපි මැදිහත් වෙලා අහෝසි කරනවා මරණයටපත් වෙනවා. ඒතර ඒ කර්ම වේගය අපි වෙත එනවා අපට ආයු කාලය තියෙද්දී කර්ම වේගය තියෙද්දී අපේ ජීවිත කාලය අහෝසි එහෙම නැත්නම් අර විදිහට කුසල කර්මය මතුවලා අපේ ජීවිත කාලය අහෝසි වෙන්න පුළුවන්. එහෙම නැත්නම් අර කෙටි ආයු කාලයක් ඇතිව ඒ අය සාංශාරික වශයෙන් මනස පුහුණු කරගෙන යන විශේෂ චරිත කෙටි ආයු කෙටි කර්ම ශක්තියක් එහෙම නැත්නම් ඉතා කෙටි කාලීනව විපාකත්වයට පැමිණෙන කර්ම වේගයක් ඇතිව මනුලොවට එනවා ඒ චිත්ත වේගයේ ටික කාලයක් පැවතිලා එහෙමම නිරුද්ධ වෙනවා ඒ නිසා ඔය විවිධ ක්‍රමවලින් කෙනෙකුගේ මරණය සිද්ධ වෙන්නට පුළුවන් එතකොට මේ මරණය සිද්ධ වෙන අවස්ථාව වෙනකොට අපි හැමෝගෙම ඉන්ද්‍රියන් ඇස කන නාසය දිව කය මේවා අනුක්‍රමයෙන් දුර්වල වෙනවා. ඇයි දුර්වල වෙන්නේ? අර කය නඩත්තු කරන ප්‍රාණය, ප්‍රාණ වායුව දුබල වෙන්න දුබල වෙන්න හෘද රෝගය හැදුනත්, පිළිකාව හැදුනත්, වෙනසනීපයක් හැදුනත්, වාතය කිපුණත්, පිත කිපුණත්, සෙම කිපුණත් මේ මොකක් සිද්ධ වුණත් හදිසි අනතුරකින් වෙඩි වැදීමකින් රියානතුරකින් එහෙම නැත්නම් ගෙල සිඳීමකින් වාහනයකට හසු මේ වගේ දෙයකින් සනිකව ජීවිතය අහෝසි වුණොත් අමුතුවෙන් ඉන්ද්‍රිය දුර්වල වෙවි පවතින්නට කාලයක් නැහැ. එහෙම නැතුව යම්කිසි රෝගයක් ආබාධයක් කය තුළින් මතුවලා මරණයටපත් වෙනකොට ස්වභාවිකව අර ඉන්ද්‍රයන් දීර්ඝකාලීනව හෝ කෙටිකාලීනව වේගවත්ව දුර්වල වෙනවා. ඒ දුර්වල වෙන්නේ අර ප්‍රාණ වායු අනුක්‍රමයෙන් ෂය වෙනවා. එතකොට මේ දුර්වල වීමත් එක්කලා ඒ වෙලාවට ඇහෙන් රූප ගන්නෙ නැහැ. කනෙන් ගන්නෙ නෑ, නාසයෙන් ගන්නෙ නෑ, දිවෙන් ගන්නෙ නෑ, කයෙන් ගන්නෙ නෑ. එතකොට මනසින් අරමුණු ගන්නවා අර අතීත අරමුණු. ඉතින් යම්කිසි කෙනෙකුට අවසාන මොහොතේ ඇහැ හොඳට ක්‍රියාත්මක නම් කන ක්‍රියාත්මක නම් නාසය දිව කය ක්‍රියාත්මක නම් කලාතුරකින් අය එහෙම ඉන්න පුළුවන්. එහෙම කෙනෙක්ගේ අවසාන මොහොතේ අරමුණ සැනකින් ගන්න. දැන් අද දවල්ෙත් කතා කළා ඒ වගේ එක තාත්තා කෙනෙක් අන්තිම මොහොතේ ස්වාමීන් වහන්සේ වැඩම කරලා ඒ කියන්නේ ඒ තාත්තා අසනීපෙන් ඉඳලා තියෙන. ඉතින් හාමුදුරුවෝ කියලා තිනවා තාත්තා බලන්න මං එන්නම් පිළිත් ටිකක් කියලා යන්න කියලා. ඉතින් එන්න හිතාපු හැම දවසකම එන්න බැරි වෙලා කොහොම හරි හාමුදුරුවෝ ආපු දවසේ පිරිත් උත්සාහගෙන ඉඳලා අටපිරිකරත් අතට පූජා කරනකොට දෑසින් කඳුළු ගලනවා වගේ දැක්කා කිව්වා. ඒතකොට අටපිරිකරත් පූජා කරලා අර හාමුදුරුවෝ දාන ටික වළඳන්න යන අතරතුර අර තාත්තා අභාවයට ගිහින්. එතකොට ඒ වගේ අයගේ ආසන්න වශයෙන් ගත්තු කර්මය අර අටපිරිකර පූජාව අර පිරිත් ධර්මයේ ශ්‍රවණය. එතකොට මේ විදිහට යම්කිසි කෙනෙකුට මරණාසන්න අවස්ථාවේදී කර්ම කර්ම නිමිති ගති නිමිති මතුවෙනවා. ඒවයින් ගරුක කර්ම ගරුක කර්ම කියලා කියන්නේ කුසල පක්ෂයේ ධාන අකුසල පක්ෂයේ ආනන්තරේ පාප කර්ම. මේ දෙකෙන් එකක්වත් අපිට නැතිනම් ඊළඟට මතුවෙන්නේ ආසන්න කර්ම. ආසන්න කර්ම කියන්නේ මැරෙන අන්තිම මොහොතේ හෝ ඊට පැය කීපයකට කලින් ඊට දවස් කීපයකට කලින් ඊට සති කීපයකට කලින් අපේ මනසේ දැඩිව ග්‍රහණය වෙන යම් කුසලය හෝ අකුසලය අවසාන මොහොතේ ප්‍රබලව මතුවෙන්නට තියෙන ඉඩකඩ වැඩි. මොකද අපේ මනසට ආසන්න දේවල් තමයි ආවර්ජනා කරන්න පහසු. දැන් අපි නිින්ද ගියාම අපට ඇහෙන් රූප ගන්නෙ නැහැ. කනෙන් ශබ්ද ගන්නෙ නැහැ. නාසයෙන් ආග්‍රහණ ගන්නෙ නැහැ. දිවෙන් රස ගන්නෙ නැහැ. කයෙන් ස්පර්ශ ගන්නෙ නැහැ. එතකොට මනස මොනවද ගන්නෙ? එදා දවල් කාලේ වෙච්ච සිදුවීම් ඒව අරමුණු කරමින් තමයි සිහින පේන්නේ. නැත්නම් ඊයේ දවසේ වෙච්ච, නැත්නම් සතියකට කලින් වෙච්ච කලාතුරකින් පෙර ආත්මවල සිද්ධ වෙච්ච මතුවෙමිනුත් අපට සිහින පේන්නට පුළුවන්. හැබැයි බහුලව සිහින පේන්නේ ආසන්න වශයෙන් ගත්තු අරමුණු. ඔය සිද්ධියම තමයි මරණාසන්න අවස්ථාවේදී සිද්ධ වෙන්නේ. අපේ මනසට අරමුණු වෙනවා අර ආසන්න වශයෙන් සිද්ධ කරපු කුසල කුසල කර්ම. එහෙම නැත්නම් ආචින්න කර්ම. ආචින්න කියලා කියන්නේ දිගු කලක් පුරුදු කරපු දේ. අර බුදුහාමුදුරෝ දේශනා කරන්නේ යම් ගහක් යම් පැත්තකට නැවිලා තිබුණොත් කැපුව ගමන් ඒ පැත්තටයි වැටෙන්නේ කියලා. අන්න ඒ වගේ අපේ ජීවිතයේ යම් කුසලයක් හෝ අකුසලයක් හෝ නැවත නැවත පුරුදු කළා. නැවත නැවත පුරුදු කළ කුසලය හෝ එහෙම නැත්නම් ජීවිතේටම එකවරයි කරලා තියෙන්නේ. හැබැයි නැවත නැවත සිහි කරලා තියෙනවා එහෙම සිහි කළාමත් ඒක අපේ මනසේ හොඳට තදින් කාවදී. ජීවිතේට මේක දවසක් කළත් කමක් නැහැ යලි යලි සිහි කළොත් ඒක මනසේ හොඳට පළපුරුදු කුසලයක් බවට පත් වෙනවා. අකුසලයක් එහෙමයි. ජීවිතේට මේක දවසක් කළත් නැවත නැවත සිහි කරකට පසුතැවෙනවනම් නැත්තම් නැවත නැවත සිහි කරකට සතුටු වෙනවනම් ඒක ආචීර්ණක කර්මයක් බවට පත් වෙනවා. ආචීර්ණක කියලා කියන්නේ බහුල වශයෙන් සිතට පුරුදු වෙයි. එතකොට ওই විදිහට එක්ක ගරුක කර්මයක් නැත්නම් ආසන්න කර්මයක් නැත්නම් ආචින්න කර්මයක් එහෙම නැත්නම් කටත්තා කර්ම කියන්නේ මොකක් හරි එකක්. අපි කිව්ව එකයි ආසන්න වශයෙන් දේවල් නැත්නම් පෙර භවයක එකක් හරි මතක් වෙන්නට පුළුවන්. මොකද සිතට අරමුණු ගන්න සිතට පහළ වෙන්න බෑ අරමුණක් ගන්නෙ නැතිව. ඉතින් අරමුණ අතීත හෝ වර්තමාන හෝ අනාගත හෝ මොකක් හරි එකක් සිත විසින් ගන්න. අර පංචේන්ද්‍රයන්ට පුළුවන් මේ වෙලාවේ අරමුණු විතරයි. හැබැයි සිතට පුළුවන් අතීත අරමුණු ගන්න. ඉතින් ඒ නිසා අපි මේ යන අවස්ථාවේ අර නිින්ද ගියාම වගේ වඩා සිතට ආසන්න හෝ වැඩිපුර පුරුදු කරපො කර්ම මතුවෙනවා. නැත්තම් කර්ම නිමිති මතුවෙනවා. නැත්තම් ගති නිමිති මතුවෙනවා. කර්ම මතුවෙනවා කියලා කියන්නේ දැන් අපි අපි හිතමු සංඝසතු දානයක් දීපු කුසල කර්මයක් නම් අපිට සිහි වෙන්නේ අපට දන් දෙන මොහොතේ ඇතිවෙච්ච දාන චේතනාව එහෙම්මම මතුවෙනවා අන්තිම මොහොතේ ඒ කුසල චේතනාව එහෙම්මම මතුවේ. ඒක තමයි කර්ම මතුවෙනවා කියන්නේ. අපි හිතමු ප්‍රාණඝාතයක් කරපු අකුසලයක් නම් මතුවෙන්නේ සතා මරණකොට ඇතිවෙච්ච ඝාතන චේතනාව එහෙම්මම අවසාන මොහොතේ මතුවෙනවා. ඒකට තමයි කර්ම මතුවෙනවා කර්ම නිමිති කියලා කියන්නේ අර කර්මය පැහැදිලි නෑ. හැබැයි ඒ කර්මයට අදාළ සිදුවීම් අවස්ථා පුද්ගලයෝ ද්‍රව්‍ය මේවා අපට සිහිනෙන් පෙනෙන්නා වගේ පෙනෙන්නට පටන් සාංගික දානයක් දුන්නා නම් ධාතු කරඬුව වැඩම වුණා ස්වාමින් වහන්සේලා වැඩම වුණා පාදෝවණය කරනවා පාවඩ එලලා තියනවා හාමුදුරු වාඩි කරලා දන් බෙදනවා දාන පිළියෙල කරනවා බණ අහනවා පිරිකර පූජා කරනවා ඒවා ඡායා මාත්‍රිකව සිහින පේන්නා වගේ අපේ සිතට අරමුණ ප්‍රාණඝාත කුසලයක් අරමුණු වෙනවා නම් අර සතා මරන්නට පාවිච්චි කරපු ආයුධ උපකරණ ඒ සතා මැරෙනකොට කෑ ගහන හැටි ඊළඟට මැරිලා ඉන්න හැටි, මැරිලා මස් ගොඩ ගහලා තියෙන හැටි. ඒ බඳු සටහන් අපේ මනසට සිහිනෙන් පෙනෙන්න ආසේ පෙනෙන්නට පුළුවන්. ඒවා තමයි කර්ම නිමිති කියන්නේ. ගති නිමිති කියලා කියන්නේ ඒ මොකුත් නෙමේ ඊළඟට උපදින්න යන තැන පිළිබඳ සටහන් පෙනෙන්නට ගන්න. ඒවා අර සිහින පෙනෙන්නා වගේ දැනෙන්න ගන්නවා. දිව්‍ය ලෝකයක උපදින්නට යනවනම් දිව්‍ය විමාන, දිව්‍ය මාලිගා, දිව්‍ය රථ, දෙවි දේවතාවුන් පෙනෙන්නට ගන්න. අපායක උපදින්නට යනවා නම් අපායක උපදින්නට යනවා නම් ඒ අපාය පිළිබඳ සංඥා සටහන්. දැන් සමහර කෙනෙකුට ඒවා සජීවීවම පෙනෙන්නට පුළුවන්. දැන් පිනතුන් අහලා ඇති ධම්මික උපාසකතුමා බොහෝ කුසල් කරපු කෙනෙක් අවසාන මොහොතේ දරුවෝ එකතු වෙලා ස්වාමින් වහන්සේලා වැඩම කරලා පිරිත් සජ්ජායනා කළා. එතකොට ටික වෙලා පිරිත් අහගෙනකොට ඕක නවත්තන්න ඕක නවත්තන්න කියලා අත අතින් සංඥා කළා. ඊට පස්සේ හාමුදුරුවෝ පිරිත් නවත්තලා ටික වෙලාවක් බලා ඉඳලා උන්වහන්සේලා ආපහු විහාරයට වැඩි. ටික වෙලාවකින් උපාසකතුමා අහනවා හාමුදුරු පිළිත් නවත්තලා වැඩියද? ඇයි තාත්තා නවත්තන්න කිව්වේ නිසා නවත්තලා වැඩියයි කියලා. එතකොට එතුමා කියනවා නෑ මම මේ පිළිත් නවත්තන්න නෙමෙයි කිව්වේ අර සදිව්‍ය ලෝකයෙන්ම දිව්‍ය රත් ඇවිදින් අපේ දිව්‍ය ලෝකෙට එන්න අපේ දිව්‍ය ලෝකෙට එන්න කියලා කරදර කරා. ඉතින් මට මේ පිළිත් ටික අහගන්න බාධා වෙන නිසා මම ඒගොල්ලන්ටයි කිව්වේ ඔකට එකකට නවත්තන්න කියලා. දැන් පිටුතුනේ සත්පුරුෂයෙක් මිය යනකොට පුණ්‍යවන්තයෙක් මිය යනකොට දෙවිවරු කැමති තමන් වෙතට ගෙන්නා ගන්න. දැන් යම් ආයතනයක් වුණොත් ඒ ආයතනයෙන් අපිට මේ වගේ නිලධාරියෙක් මේ වගේ සේවකයෙක් අවශ්‍යයි කියලා පත්‍රයක හරි දැන්වීමක් දැම්මෙන් පස්සේ වඩාම හොඳ සුදුසුකම් තියෙන වඩාම ගුණ යහපත්කම් තියෙන සේවකයෙක් හරි නිලධාරියෙක් හරි ආවොත් කවුරුත් කැමති ඉන්නේ තමන්ගේ ආයතනයට බාර ගන්න. අන්න ඒ වගේ තමයි හොඳ සත්පුරුෂයෙක්, ගුණවත් මිනිස්සෙක්, යුතුයකම් වගකීම් දන්න කෙනෙක්, සමාජයට වැඩදායක කෙනෙක්, එහෙම කෙනෙක් මේ යනකොට දෙවි දේවතාවෝ කැමති Tamanගේ දෙව්ලොවට ගෙන්නා ගන්න. ඒ නිසා එබඳු අය සජීවීවම ඇවිල්ලා එබඳු අයට ආරාධනා කරනවා. ඉතින් දැන් දරුවන්ට මේක පේන්නේ නැහැ. ඒ නිසා දැන් තාත්තා මේ මරණ විකාරෙන් දොඩවනවා කියලා තමයි දරුවන්ට හිතෙන්නේ. ඊට පස්සේ උපාසකතුමා කිව්වා එහෙනම් මල් මාලයක් ගොතාගෙන ගෙනාවට පස්සේ කිව්වා දිව්‍ය ලෝකවලින් කවර දිව්‍ය ලෝකයේද වඩා යෝග්‍ය? පස්සේ දරුවෝ කිව්වා තුසිත දිව්‍ය ලෝකේ තමයි බෝසත්වරුත් උපදින්නේ. ඒ නිසා තුසිත දිව්‍ය ලෝකේ හොඳයි. එහෙමනම් මා වෙනුවෙන් ওই මල් දම අහසට වීසි කරන්න තුසිත දිව්‍ය ලෝකෙන් ආ දිව්‍ය රත්ේ රැඳෙන්නනේ. ඒතර අහසට විසි කලන් පස්සේ දරුවන්ට දිව්‍ය රතයක් පේන්නේ හැබැයි මල් මාලේ එක තැනක අහසේ රැඳිලා තියෙනවා පේනවා. එතකොට යම් කිසි කෙනෙකුට සිහින පේන්නා වගේ කර්ම ගති නිමිති කියන්නේ උපදින්නට යන තැන ඡායාමාත්‍රිකව මනසට වැටහෙන්න පුළුවන්. සමහරුන්ට සජීවීව මේක දැනෙන්නට පුළුවන්. අපාය උපදින්නට යන අයටත් එහෙම වෙන්නට පුළුවන්. ඒ අයට දැනෙනව සමහරලාට තමන් ගිනි ගන්නවා වගේ, රත් වෙනවා වගේ, තමන් ඇදගෙන යනවා වගේ. සමහර කෙනෙක් කියනවා මේ මාව එක්කයි යන්න ඇවිල්ලා ඉන්නවා මේ හැමතැනම යක්කු පෙරේතෝ භූතෝ මට කතා කරනවා. ඒගොල්ලෝ මට අඬ ගහනවා. එතකොට ඒ කියන්නේ ඒගොල්ලන්ට සජීවීවම අර දර්ශන පෙළෙන්නට ගන්න. ඔය විදිහට යම්කිසි කෙනෙක් මරණයටපත් වෙනකොට කර්ම කර්ම නිමිති ගති නිමිති කියන කවර ආකාරයෙන් හෝ අපි කරන ලද කුසල අකුසල කර්මයන් මතුවෙනවා. ඉතින් අද අපි මනුෂ්‍යාත්ම භාවයක් ලබලා තියෙන්නේ පෙර භවයේ අපි මේ යනකොට ඒ විදිහට ශක්තිමත් කුසලයක් අපට සිහිපත් වුණු නිසා ඒ නිසා මනුෂ්‍ය ලෝකෙ ඉපදිලා ඉන්න සියලු දෙනා කුසල් සිතක විපාකයකින් ඉපදිලා ඉන්නේ. ඒ නිසා අපේ පළමු සිත ප්‍රභාස්වරයි. ඒ පළමු සිත ප්‍රභාස්වර නිසා ඉන් අනතුරුව පවත්වන චිත්ත පරම්පරාවත් ප්‍රභාස්වරයි. ඒ නිසා බුදුහාමුදුරෝ දේශනා කරනවා පභස්තර මිදම් භික්කවේ චිත්තං. නමුත් ඊළඟට උන්වහන්සේ දේශනා කරන තංචකෝ ආගන්තුකේහි උපක්ඛිලේසෙහි උපක්ඛිලිතා. අපේ සිත ප්‍රභාස්වර වුණාට බාහිර අරමුණු වලට අපි ප්‍රතික්‍රියා දක්වනකොට අපි ඇලීම් ගැටීම් වලට වහල් වෙලා රුචි අරුචිකම් වලට වහල් වෙලා හැඟීම් බරව සිහි කල්පනාවෙන් තොරව නම් අපි ප්‍රතිචාර දක්වන්නේ ඒ නිසා අපේ සිත වහාම කිලිටි වෙනවා. දැන් සිත පිරිසුදු නම් කොහොමද කිලිටි වෙන්නේ? සිත පිරිසුදුයි කියන එකෙන් අදහස් කරන්නේ අපි කෙලෙස් නැසලා කියන එක නෙමෙයි. සිත පිරිසුදුයි කියලා කියන්නේ හරියටම ලිඳක වතුර තියෙනවා වගේ. ලිදේ වතුර පිරිසුදුයි බොන්න පුළුවන් නාන්න පුළුවන් හැබැයි අඩිය තියෙන මොනවද අඩිය තියෙන මඩ අඩිය මඩ තිබිච්ච පමණට වතුර හැමතිස්සෙම බොර වෙලා නැහැ වතුර පිරිසුදුව තියෙනවා හැබැයි මඩ කැළතුණොත් අර වතුර සම්පූර්ණයෙන් බොර අන්න ඒ වගේ තමයි අපි කුසලයක් කරනකොට අපි කුසල් සිතකින් උපදිනකොට අපේ සිතේ ලෝභය නැහැ, ද්වේෂය නැහැ, මෝහය නැහැ. හැබැයි ඒකෙන් අදහස් ගන්න අපි ලෝභ ද්වේෂ මෝහ නසලා කියන එක නෙමෙයි. ඒවා යට තියෙනවා තැම්පත් වෙලා. අර ළිදේ තියෙන රොඩ් මඩ වගේ. අපි බාහිර අරමුණු වලට හැඟීම් බරව ප්‍රතිචාර දක්වනකොට වැරදි විදිහට ප්‍රතිචාර දක්වනකොට ආවේගකාරී ප්‍රතිචාර දක්වනකොට සිහිනුවණින් තොරව ප්‍රතිචාර දක්වනකොට අර ලෝභ ද්වේෂ මෝහ අවදි වෙන්නට පටන් දැන් අපි හිතමු දීප්ති මහත්මයා මිය ගියාම බිරිඳට දරුවන්ට බලවත් දුකක් ඇති වෙනවා. එතකොට දුක කියන්නේ ශෝකය කියන්නේ මොකද්ද? කුසලයක් නෙමෙයි. ඒක ද්වේෂ මූලික සිතක්. ඒ සිතුවිලි ඇති වෙන වාරයක් පාසා අපේ සිත කිලිටි වෙනවා. අපි සිද්ධ කරගන්නේ අකුසලයක්. ඒ අකුසලය කියලා කියන්නේ මේ අපිට සසර ගමනේ අනුන්ගෙන් පීඩා පැමිණෙන එකක් නෙමෙයි. හැබැයි මේ ශෝකය දුක පීඩාව තියෙද්දි මිය ගියොත් කෙලින්ම දුගතිය. ඒක ඊළඟ භවයම දුක්ඛිත කරන්නට තරම් හේතු වෙන ප්‍රබල අකුසලයක්. අකුසලය කියන්නේ මොකද්ද? සිත කිලිටි කරන ධර්මය. සිත කිලිටි කරනවා දුර්වල කරනවා. එතකොට ශෝකය කියන්නේ දුක කියලා කියන්නේ පසුතැවීම කියන්නේ භීතිය කියන්නේ හඬා වැළපීම කියන්නේ අප්පිරියාව අකමැත්ත ද්වේෂය පටිඝය ගැටීම මේ හැම වචනකින්ම කියන්නේ එකම මූලය මොකද්ද මූලය අරමුණ ප්‍රතික්ෂේප කරන ගති එතකොට තමන්ගේ ස්වාමියා මැරුණාට බිරිඳ කැමති නැහැ ඒ කැමති නැති බව අර අරමුණ සිහි වෙන සිහි වෙන වාරයක් පාසා ඒ අරමුණ මනසින් ප්‍රතික්ෂේප කරනවා දැන් මැරිලා ඉවරයි මැරිලා ඉවර වුණාට සිහි වෙන වාරයක් ගානේ මනසින් ප්‍රතික්ෂේප වෙන. ප්‍රතික්ෂේප වෙන ප්‍රතික්ෂේප වෙන වාරයක් ගානේ අපේ මනසේ මොකද්ද වෙන්නේ? ශෝකය දුක හට ගන්නවා. ඒ කියන්නේ ද්වේෂ මූලික සිත් පරම්පරාවක් හට දැන් ඒක නැවත නැවත නැවත නැවත අපේ මනසේ උපාදාන වුණොත් අපේ කයත් දැවෙනවා අපේ සිතත් දැවෙනවා අපිට නිින්ද යන්නේ නැහැ අපිට කෑම කන්න බෑ දවසේ වැඩ කටයුතු මොකක්වත් සිහි කල්පනාවෙන් කරන්න බෑ. ඒ තරම් කායික මානසික දුර්වල වෙනවා. ඒ බඳු මොහතක මැරුවොත් කෙලින්ම දුගතිය උපදී. ඒ නිසා ශෝකය, හඬා වැළපීම, පැවීම, දුක් වීම ඒවා Tamanටවත් මියගිය කෙනාටවත් යහපතක් කරන්නේ. ඉතින් අපට එතනින් ගැලවෙන්න බැරි මොකද? එක එක වංචක ධර්ම අපේ මනසේ එනවා. අපි හිතනවා මට මේ දුක හිතෙන්නේ මහත්තයා මැරිච්ච නිසා. මට මේ දුක හිතෙන්නේ තාත්තා මැරිච්ච නිසා. එහෙම තමයි බිරිඳට දරුවන්ට හිතෙන්නේ. නෑ මහත්තයා මැරිච්ච නිසාවත් තාත්තා මැරිච්ච නිසාවත් නෙමේ දුක හිතෙන්නේ. දුක හිතෙන්නේ ඒ මරණය පිළිබඳව අපි ප්‍රතිචාර දක්වන විදිහ. දැන් මේ පැය කීපයක් ඇතුළත එකපාරට පපුව රිදෙනවා කියලා රෝහලට අරන් ගිහිල්ලා එකපාරට මරුණන් පස්සේ නිකන් හොරු වරන් ගියා වගේ මේ හොඳට කතා කරලා හිටියා. අනේ අපි කවුරුවත් හිතුවේ නෑනේ. මෙහෙම මැරෙයි කියලා මෙච්චර හොඳ මනුස්සයා, මෙච්චර සත්පුරුෂයා අනිත් අයටත් උදව් කළා. කාත් එක්කත් හොඳට හිටියා, අපටත් හොඳට හිටියා. ඉතින් ඕවා හිතන්න හිතන්න ඇතුළ ගිනි ගන්නවා. දැන් ඒවා හිතනවා කියන එක මරණයේ ප්‍රශ්නයක් නෙමෙයි. එතුමා හේතුඵල වශයෙන් සසරේ කර්ම වේගය අනුව උපන්නා. ඒ උපන්නා වගේම හේතුඵල ක්‍රියාවලියක් තමයි මරණයටපත් වුණා කියන්නේ. ඉපදුණු එකයි මැරුණ එකේ ආයේ 아무තු වෙනසක් නැහැ. උපන්නා කියන්නේ හේතුඵල ක්‍රියාවක්, මරණය කියන්නේ හේතුඵල ක්‍රියාවක්. ඒ දෙකම එකයි. නමුත් අපි උපදිනකොට සතුටු වෙනවා ආස්වාදයටපත් වෙනවා ඒක සමරනවා මැරෙනකොට වැළපෙනවා හඬනවා ඇයි ඒ අපි එක පැත්තයි දකින්නේ අපිට උපදිනකොට මතක නැති වෙනවා අපට උපන්නේ තව තැනක මැරිලා කියලා. අපිට මැරෙනකොට අමතක වෙනවා අපිට මැරුණා කියන්නේ තව තැනක උපන්නා කියලා. ජීවිතේ අපි එක් පටු තැනක් දිහා බලනකොට අපිට සමස්තය වැටහෙන්නේ නැතු යන. ඒතර ඒක අල්ලගෙන අපි පැටලෙනවා. ඒක අල්ලගෙන දුක් විඳිනවා. ඒක අල්ලගෙන අපි මුසපත් වෙනවා. ඒක අල්ලගෙන හැඟීම් බර වෙනවා. ඒක භුක්ති විඳිනවා. ඒක ගිලෙනවා. එහෙම වෙන තාක් අපිට නිනවු නැතු යන. දැන් පටාචාරවට තමන්ගේ සැමියා නැති වුණා. දරුවෝ දෙන්නම නැති වුණා. අම්මා තාත්තා දෙන්නම නැති වුණා. සහෝදරයා නැති වුණා. උන් හිටිතැන් නැති වුණා. ඒතර ඇයත් එහෙම තමයි කල්පනා කරේ. අනේ අපි මෙච්චර අහිංසකව ඉන්නවා. ඇයි අපට මෙහෙම වුනේ? අපි කාටවත් කරදරයක් කරන අය නෙමෙයි. ඇයි අපට මෙහෙම වුනේ? මේ දරුවෝ කිරිසප්පයෝ දෙන්න කාටවත් අපරාධයක් කරපায়ে නෙමෙයි. මේ මෙච්චර ලෝකේ අපරාධ කරන මිනිස්සු යසාගේට ජීවත් වෙනවා. මේ දරුවෝ දෙන්න ඇයි මෙහෙම නැහැ? ඉතින් ඔහොම හිතන්න හිතන්න ඇතුළ ගිනි ගන්න. එතකොට ඇය මේ ප්‍රශ්නය විඳිනවා. ඒකේ කොටස්කරුවෙක් වෙලා ඒකේ ඒක ඒකේ එල්බගෙන එහෙම වෙන්න වෙන්න ඇතුලේ තියෙන අර යටපත් වෙලා තියෙන දුර්වලකම් මනසේ ඔක්කොම මතු වෙනවා. ඒ දුර්වලකම් අපි මතු කරගන්නවා හාරහාර. අර ලිඳ මොකක් හරි එකක් දාලා මඩ අවුස්සලා කලත්තන්න වගේ මේකෙදී කොච්චර හරි කూరు ගන්න. ඒ කూరు ගන්න කూరు ගන්න අර ඇතුලේ තියෙන මෝහය, ද්වේෂය මේවා මතු වෙවි එනවා. එතකොට බුදුහාමුදුරෝ දේශනා කරන නැගණියනේ සිහිය පිහිටවා ගන්න. එක වාක්‍යයයි. නැගණේනි සිහිය පිහිටුවා ගන්න. මොකන්ද සිහිය පිහිටුවා ගන්නවා කියන්නේ? සිහිය පිහිටුවා ගන්නවා කියන්නේ පින්නතුනේ දැන් මේක තේරුම් ගන්නට තියෙන හොඳම උදාහරණයක් තමයි අර සාමාන්‍ය කතා විවාහයේදී කියන්නේ ප්‍රශ්නය අනුන්ගේ වෙන තාක් උත්තර දාර්ශනිකයි කියන්නේ. කියන්නේ ප්‍රශ්නේ අනුන්ගේ වුණාම අපි ඒක විඳින්න යන්නේ ඒක අපට අදාළ නැහැ. අපි ඒකේ කොටස් කරුවෙක් වෙන්නේ අපි නිකන් පැත්තකින් ඉඳගෙන, සැහැල්ලුවෙන් ඉඳගෙන, නිදහස් මනසින් ඉඳගෙන අර ප්‍රශ්නේ දිහා බලනවා එළියේ ඉඳන්. ඒ බලනකොට වැරදිච්ච තැන, පැටලිච්ච තැන, හරියන්න ඕන තැන, කරන්න ඕන දේ ඔක්කොම අපට පැහැදිලිව පේනවා. එතකොට අපට හරි දාර්ශනික කතාවක් කියන්න පුළුවන්. ඕක මෙහෙමයි උනේ, මෙහෙමයි. හැබැයි ඒ සිද්ධියම Tamanට වෙනකොට අපට නිනවුණ කියලා. බුදුහාමුදුරුවෝ දේශනා කරනවා ඒ අනුන්ගේ ප්‍රශ්නේ දිහා අපි පිටින් ඉඳගෙන ඒකේ ගිලෙන්නේ නැතුව, ඒක භුක්ති විඳින්න නැතුව, ඒකේ කොටස්කරුවෙක් වෙන්න නැතුව බලන්නාseම තමන්ගේ ප්‍රශ්නේ දිහත් පිටින් ඉඳගෙන බලන්න පුළුවන් ගුණයක් අපි හැමෝගෙම සිත්වල තියෙනවා. ඒකට තමයි සති චෛතසිකයයි. ඒක චෛතසික 52න් එකක්. චෛතසික 52ම නැති කවුරුවත් නැහැ. තිරසන් සතාට චෛතසික 52 තියෙනවා. එතකොට මේ චෛතසික 52ම තිබ්බා වුණාට අපිට සතිචෛතසිකය තියෙනවා තිබ්බා වුණාට කණ්ණාඩිය සාක්කුවේ දාගෙන බැලුවට ඇහැ පේන්නේ ඒක සාක්කුවේ තිබුණට ඇහැ පේන්නේ ඒක අරගෙන ඇහි පළඳගෙන ඒකෙන් බලන්න ඕනේ. එතකොටයි පේන්නේ. ඒ වගේ සතිය තිබුණට වැඩන්නේ ඒක මතු කරගෙන සිහියෙන් ලෝකය දිහා බලන්න ඕනේ. එතකොටයි අපිට යථාර්ථය පේන්නට. ඉතින් පටාචාරාව මේ ගුණය සසරේ දිගු කලක් පුරුදු පුහුණු කරලා තිබුණු කාන්තාවක් නිසා බුදුහාමුදුරෝ සිහිය පිහිටුවා ගන්න කියලා මතක් කරනකොටම ඇය අර මෙතෙක් වේලා තමන්ගේ ප්‍රශ්නේ මගේ දරුවා මැරුණා මගේ මහත්තයා මැරුණා ඇයි මෙහෙම වුනේ ඇයි අපට මෙහෙම වුනේ අපි කාටද කරදරයක් කළේ මෙච්චර හොඳින් හිටපු අයට ඇයිද මෙහෙම වුනේ ඇයිද කාලේ මැරුණේ හොරු ගෙනිච්චා වගේ මෙහෙම වුනේ ඔහොම හිත හිත අරක භුක්ති විඳ විඳා හිටපු ඇය එළියේ ඉඳගෙන බලන්නාසේ අර අනුන්ගේ ප්‍රශ්නයක් දිහා බලන්නාසේ ඒ දිහා බලනකොට හේතුඵල වශයෙන් සත්වය උපදින හැටි ආයුෂ ඉවර වෙලා කර්මය ඉවර වෙලා ඒ දෙකම ඉවර වෙලා ඒ සියල්ල තියෙද්දි වෙනත් කර්ම විපාකයකින් අභාව પ્રાપ્ત වෙන හැටි යලි උපදින හැටි උපන්නා වූ සංස්කාර ධර්මයන්ගේ අනිත්‍ය ලක්ෂණය දුක්ඛ ලක්ෂණය අනාත්ම ලක්ෂණය අපි කැමති වෙච්ච පමණට මම ආදරය කරපු පමණට මේ කිසිවක් ලෝකේ සදාකාලික වෙන්නේ මේ යථාර්ථයන් ඇයට පෙනෙන්නට ගත්. එතකොට ඒ තුලින් ඇය ධම් අවබෝධ කළා සියලු දුකෙන් නිදහස්. එතකොට එහෙමනම් සැමියාගේ අභාවය බිරිඳට දුක ඇති කරලා උමතු කරන කාරණයක්ද බිරිඳ දුකෙන් නිදහස් කරන කාරණයක්. ඒ දෙකෙන් එකක්වත් නෙමෙයි මරණය කියන්නේ ස්වභාවික සිද්ධියක්. ඒ දෙකෙන් කොයි පැත්තටද යන්නේ කියලා තීරණය වෙන්නේ අපි මේ මරණය දිහා බලන විදිහත්. මරණය යන ස්වභාවික සිද්ධියක්. ඒකෙන් 아무තු දෙයක් කරන්නේ නැහැ. උපන්නා නම් මැරෙනවා. හටගත්තු හැම දෙයක්ම නිරුද්ධ වෙනවා. ඒක ධර්මතාවය. ඒ ධර්මතාවය දිහා අපි බලන්නේ කොහොමද? ඒකේ ගිලිලා ඒකේ භුක්ති විඳලා මගේ රුචි අරුචිකම් වලට වහල් වෙලා මම ඒකත් එක්ක පොරාල්නවා නම් ඒ තාක් අපි හැංගීම් වලට වහල් වෙලා අපි විඳලා. ඒක මරණයේ ප්‍රශ්නයක් නෙමෙයි. ඒකම අපි භුක්ති විඳින්න නැතිව ඒක එල්ලෙන්නේ නැතිව ඒක ගිලෙන්නේ නැතිව අපිට අර අනුන්ගේ ප්‍රශ්නයක් දිහා බලන්න වගේ පැහැල්ලුවෙන් බලන්න පුළුවන් නම් අපිට පැහැදිලිව ඒකේ යථාර්ථය පෙනෙන්නට ගන්නවා. එහෙම පෙනෙනකොට අපි දකින්නේ දහමයි. යථාර්ථය. ඒ නිසා මරණය යනු දුක ඇති කරන්නක්වත් දුකින් මුදවන්නක්වත් නෙමෙයි එය හේතුඵල ක්‍රියාවලියක්. අපි ඒ දිහා හැඟීම්overline සිහියෙන් තොරව අපි ඒ දිහා බලනකොට අපට ඒක දුක් ඇති කරන්නක් වෙනවා. අපි ඒක දිහා සිහියෙන් බලනකොට අපට ඒක යථාර්ථය දකින්නට කමටහනක් බවට පත් මේ සසර ගමනේ බොහෝ දෙනා රහත් වෙලා තියෙන නිවන් දැකලා තියෙන්නේ ප්‍රායෝගිකව Taman දුක අත්දැකපු අවස්ථාව. ඇයි? අපි නිවන් දකිනවා කියලා අවබෝධ කරන්නේ චතුරාර්ය සත්‍ය. චතුරාර්ය සත්‍ය පළවෙනි සත්‍ය මොකද්ද? දුක්ඛ සත්‍ය. දුක ප්‍රත්‍යක්ෂ කළොත් දුක විනිවිද දැක්කොත් දුක පිරිසිඳ දැක්කොත් විතරයි මේ දුක්ඛන්ද ඇති වෙන්නේ මේ මේ හේතුන්ගෙනුයි. ඒ හේතු නැති කරන්නේ මෙහෙමයි. ඒකට කල යුත්තේ මේකයි කියලා චතුරාර්ය සත්‍ය අවබෝධ වෙන්නේ දුක හරියට දැක්කොත් නේද? අපි දුක දකිනව වෙනුවට අපි දුක විඳිනවා. දුක විඳින තාක්කල් දුකෙන් එතර වෙන්නේ අපි හැමදාම පීඩාවට පත්. ඉතින් සසර ගමනේත් අපි දුක් විඳලා විතරයි තියෙන්නේ. එහෙම විඳ විඳා ඉන්නකොට ඉතින් තව මාසයක් විඳි, මාස 3ක් විඳි, අවුරුද්දක් යනකම් ඉතින් ඕක විඳවයි. ඊට පස්සේ ඉතින් වෙන වෙන ප්‍රශ්නත් එක්කලා මේක විඳ විඳ ඉඳ හම්බ වෙන්නේ තව ප්‍රශ්න තියෙනවා විඳින්න. එතකොට අපේ මනස නොදැනුවත්වම ඒවට මාරු වෙනවා. මාරු වුණාට පස්සේ අර පීඩාව අඩු වෙනවා. එතකොට අපි කියනවා දවස් 7 යනකම් හරි අමාරුවෙන් හිටියේ තුන් මාස යනකම් හරි අමාරුවෙන් දැන් නම් පොඩ්ඩක් මනස සැහැල්ලු කරගෙන ඉන්නවා. සැහැල්ලු කරගෙන නෙමෙයි වෙනත් ඒවායින් යට වෙලා. අපේ මනස සැකසিলা නෙමෙයි ශක්තිමත් වෙලා නෙමෙයි. අර වෙන ඒවෙන් මගහැරිලා. ඒක 아무තු දියුණුවක් නෙමෙයි. ඊට පස්සේ ආයෙත් ඒ වගේ ප්‍රශ්නයක් වෙච්ච ගමන් ආයෙත් අපි විඳවනවා. ඊළඟ භවයේ නැවත එහෙම ප්‍රශ්නයක් වෙච්ච ගමන් ආයෙත් අපි විඳවනවා. හැබැයි ඒ විඳින මොහොතේ අපි ඒක විඳිනව වෙනුවට මොකද්ද මේ වෙන්නේ කියලා හරියට තේරුම් ගන්න උත්සාහ කළොත් අපට සසරටම ලොකු ජයග්‍රහණයක් ඒ තුලින් ලබන්නට පුළුවන්. අපිට මේ ප්‍රශ්نين මිදෙන්න බැරි වෙන්නේ මේ මැරිච්ච නිසායි අපට පීඩාව ඇති වෙන්නේ කියලා හිතන නිසා. මැරිච්ච නිසායි පීඩාව ඇති වෙන්නේ කියලා හිතන තාක්කල් මරණය ඉතින් දැන් කොහොමත් වෙලානේ. ඒ නිසා ඒක නිසායි මේ දුක හටගන්නේ කියලා හිතන තාක්කල් අපිට මේ දුකෙන් නිදහස් වෙන්න බෑ. නිසා අපි තේරුම් ගන්න ඕන මැරුණා කියන එක වෙනම සිද්ධියක්. ඒක ගැන මනසින් පොරාල්ල පොරාල්ල විඳවනවා කියන එක ඒක මගේ මනසේ දුර්වලකම. ඇයි ඒ දුර්වලකම් මතුවෙන්නේ? ලෝක ධර්මතාවයන්ට ඔරොත්තු දෙන්න අපි සසර ගමනේ මනස පුරුදු කරලා. ඉතින් පුරුදු කරලා නැති එකේ දුර්වලකම තමයි මේ මතුවෙන්නේ. ඉතින් මේ ජීවිතේ මේ මනුස්සාත්ම භාවයක් ලබලා හිත ශක්තිමත් කරගන්න පුළුවන් ආත්ම භාවයක් ලබලා සත්පුරුෂ ඇසුර, කල්යාණ මිත්‍ර ඇසුර, සද්ධර්ම ශ්‍රවණේ, යෝනිසෝ මනසිකාරය මේ සියල්ල ලැබිලා අපි මේ ජීවිතේත් මනස පුහුණු කරගන්නේ නැතිනම් ඊළඟ ආත්මෙත් ඒ විදිහට විඳවන්න තමයි සිද්ධ. ඉවරයක් නැහැ. ඉතින් ඒ නිසා අපට ඕනනම් දේවල් මගහැර යන්නට පුළුවන්, පලා යන්නට පුළුවන්. ඒක తాවකාලික විසඳුමක් විතරයි. නමුත් අපට යථාර්ථයේ තේරුම් අරගෙන හේතුව ඵලය මොකක්ද හේතුව මගේ මනසට මේ පීඩාව දුක ඇති වෙන්නේ මැරිච්ච නිසාද මරණය ගැන මම හිතන විදිහ දැන් අපි සරල උදාහරණයක් ගමුකෝ දැන් දීප්ති මහත්මයා එකපාරට මිය ගියා අපි හිතමු අපි වඩාම ආදරය කරන චරිතයක් බිරිඳ හරි සැමියා හරි දරුවා හරි ගත්තොත් පාරට යනකොට එකපාරට වාහනයකට අහු වුණා එවලෙම මැරුණා. දැන් අපට බරපතල දුකක් ඇති වෙනවා අඬනවා වැළපෙනවා. අපි හිතමු එකපාර මැරෙන්නේ නැතුව අපි ඉක්මනට රෝහලට අරන් ගියා දැඩි සත්කාර ඒකකයට යොමු කරලා ඉක්මනට කැලේ ටික එකතු කරලා මූට්ටු කළා දැන් මැරුන්නේ යන්තම් ප්‍රාණය රැකුණා. දැන් අපි උදෙත් යනවා බලන්න, හවසත් යනවා බලන්න, අදත් යනවා බලන්න, හෙටත් යනවා බලන්න, මේ මාසෙත් යනවා, ලබන මාසෙත් යනවා ඕම මාස 3-4ක් අර මනුස්සයා එළවයි මෙළවයි අතර විඳවනකොට අපිට මොකක් හිතේ? ඉස්පිරිතාලේ ගිහිල්ලා අපටත් එපා වෙනවා. අර මනුස්සයා නැවත දෙපයින් නැගිටින්නෙත් නෑ. එතකොට අපිට හිතෙන්නේ මේම විඳවනවට වැඩිය හොඳයි නික්ම යන්නේ. එතකොට වෛද්‍යවරයා කිව්වොත් දැන් මේ මැෂින් එක ගලවන්න පුළුවන්. දැන් තවදුරටත් ජීවත් කරන්න බෑ කියලා අපි අර ශනිකව මරුණා වගේ හඬා වැළපෙයිද? එහෙම නැත්නම් තවදුරටත් විඳවන්න නැතුව දැන්වත් නික්ම ගිය එක සාන්තියක් කියලා හිතයිද? දෙවනි කාරණයයි අපට බහුලව හිතට. ඇයි දැන් ඒ තුන් මාස ඇතුළත නෑදෑකම නැති වුණාද? ආදරය නැති වුණාද? පෙනෙහස නැති වුණාද? සත්පුරුෂකම නැති වුණාද? ඒ ඔක්කොමත් තියනවා. මොකද්ද වෙනස් උනේ? අපි හිතන විදිහ. ඒ වලෙම මරුණත් ඒ මරණයමයි. මාස තුනක් විඳවලා මරුණත් ඒ මරණයමයි. ඒ වලෙම මරුණාම අපි ඒක පිළිගන්න ලෑස්ති නැහැ. අපි ඒකට හිත හදා ගන්න ලෑස්ති නැහැ. එකඟ වෙන්න ලෑස්ති නැහැ. අපි වෙන වෙන කතන්දර ඒකට දානවා. පරාදේ වෙලාවේ ඉක්මනට දැනගත්තා නම් අහවල් ස්පිරිතාලයට ගෙනිච්චා නම් ඇම්බියුලන්ස් එක ගෙන්න ගත්තා නම් ඒ ස්පිරිතාලයට යන්නේ නැතුව කොළඹට ගෙනිච්චා නම් අහවල් ඩොක්ටර්ට පෙන්නවා. දැන් මේ නොවිච්ච කතන්දර දහසක් අපි හිතනවා. අනිත් අයත් ඇවිල්ලා ඕවා එක එක ඔලුවට දානවා. අනේ මෙහෙම වුණා නේද? මෙහෙම අපි කවුරුවත් හිතුවේ නැහැ. ඇවිල්ලා අවුස්සනවා. අර ගින්දරට පිදුරු දානවා. එහෙම වෙන තාක්කල් අපිත් ගිනි ගන්න. ඒ නිසා ඒ අපි වැරදි විදිහට හිතන තාක්කල් අපි මේ පීඩාව විඳිනවා. හැබැයි මේ යථාර්ථයයි කියන බව අපේ මනසින් පිළිගන්න පුළුවන් වුණොත් ඒ චිත්ත පීඩා කිසිවක් එතනින් එහාට නැහැ. ඒ නිසා මාස 3කට ඉස්සල්ලා මැරුණත් මාස 3කට පස්සේ මැරුණත් මරණය මරණයමයි අර ශනිකව මැරුණාම අපි ඒකට හිත එකඟ කරගන්න ලෑස්ති නැහැ අර විඳවලා දුක් විඳලා අපටත් එපා වෙනකොට ඒ මනුස්සයත් නැවත ජීවත් වෙන්නේ නැහැ කියලා හිතනකොට අපි හිත හදාගන්නවා ඒ එන తත්ත්වය පිළිගන්න. එතකොට අපට අමාරුවක් නැහැ. මරණය නිසා නම් අමාරුව ඇති වෙන්නේ ඒත් අමාරුව ඇති වෙන්න ඕන. එතකොට එතනින් පස්සේ අමාරුවක් නැති වෙන්නේ ඒක මරණයේ ප්‍රශ්නයක් නෙවෙයි අපි සිතන විදිහේ ගැටලුවයි. ඉතින් අන්න ඒ විදිහට අපි හොඳට විශ්ලේෂණය කරලා අරමුණ වෙනයි මම ඒකට ප්‍රතික්‍රියා දක්වන විදිහ වෙනයි. මම මේ පීඩා විඳින්නේ බාහිර ප්‍රශ්නය නිසා නෙමෙයි. අපි ඒකට ප්‍රතික්‍රියා දක්වන විදිහ අනුවයි. ඒ බව තේරුම් ගත්තොත් තමයි අපට අපේ සිත සකස් කරගන්න පුළුවන්. ඒ නිසා බුදුහාමුදුරෝ දේශනා කරන උපතින් අපට පිරිසිදු ශක්තිමත් සිතක් ලැබිලා තියෙනවා. ඒක ඔය විදිහට අපි අවිචාරවත්ව හැඟීම්overline සිහියෙන් තොරව අරමුණු වලට ප්‍රතිචාර දක්වනකොට හැමතිස්සෙම ඇවිස්සෙනවා. ඇවිස්සලා කිලිටි වෙනවා. එතකොට නිනව් නැතු යනවා. කල යුත්ත නොකල යුත්ත මොකක්වත් පේන්නේ නැතු යනවා. හැබැයි සුතවා අරිය ශාවකෝ ධර්මයේ අහලා තියෙන ධර්මයේ ප්‍රගුණ කරන්න වෑයම් කරන තැනැත්තාට මේ සිද්ධ වෙන පටලැවිල්ල තේරෙනවා. මේ පටලැවිල්ල ඇති වෙන්නේ බාහිර සිද්ධියක් නිසා නෙමෙයි මගේ මනසේ දුර්වලකම නිසා මම මේකට ප්‍රතිචාර දක්වන විදිහ නිසා ඒක දැනුණට පස්සේ ඒ නුවණති තනත්තාට පුළුවන් වහාම ඒ සිතන විදිහ, දකින විදිහ වෙනස් කරලා යලි සිත පිරිසිදු තත්ත්වයට, ශක්තිමත් තත්ත්වයටපත් කරගන්න. තස්මා සුතවතු අරිය ශාවකස චිත්ත භාවනා අත්ථීති වදාමි. ඒ නිසා ශ්‍රතවත් ආර්ය ශ්‍රාවකයෙකුට ධර්මය අහලා තියෙන ධර්මය පුහුණු කරන්න උනන්දු වෙන තමන්ගේ සිත ගැන සැලකිලිමත් වෙන කෙනෙකුට අවශ්‍ය නම් සිත පුහුණු කරන්න පුළුවන් සිත වැඩි දියුණු කරන්න පුළුවන් ඒ නිසා කාලයාගේ ඇවෑමෙන් ප්‍රශ්න අමතක වීම කියන එක අපේ මනසේ දියුණුවක් නෙමෙයි. අපි ඒක අමතක කරන්න වෑයම් කිරීම කියන එක තවදුරටත් ඒකට පොර බැඳීමක් විතරයි. ඒ වගේම ඒක අමතක කරන්න වෙන වෙන જાති කරනවා කියන එක අපට ලැබිච්ච ස්වර්ණමය අවස්ථාව අතපල්ලේ හෙලා ගැනීම. ඇයි ස්වර්ණමය අවස්ථාව කියන්නේ මේ තරම් ජීවිතේ දැනෙන අවස්ථාවක් අපට තවත් නැහැ. තමන්ගේ සැමියා මැරිච්ච අවස්ථාව, තමන්ගේ තාත්තා මැරිච්ච අවස්ථාව, ඒ තරම් අපට ඇති වෙන කම්පනයක්. ඒ කම්පනය ඇති වෙන අවස්ථාවේ තමයි ලෝක ස්වභාවය දැනගන්නත් පුළුවන් වෙන්නේ. අපේ මනස හරියට තේරුම් ගන්න, අපි ඉන්නේ කොතනද කියලා තේරුම් ගන්න පුළුවන් ඒ සියල්ල දැනගෙන අපට ඒවා වෙනස් කරන්න, පිළියම් යොදන්න සුදුසුම අවස්ථාව. ඒ නිසා ඊ අවස්ථාව අපි අමතක නොකළ යුතුයි. හැබැයි ඒක අල්ලාගෙන අසිහියෙන් සිහිමුලාවෙන් ඒක භුක්ති විඳින්මින් ඒකෙන් පීඩා නොවිඳිය යුතුයි. එහෙම පීඩා විඳිනවා නම් ඒත් අනර්ථයක්. ඒක අමතක කරලා දානවා නම් ඒක අලාභයක්. ඒ නිසා අමතක කරන්න දඟලන්න ඕනේ සිහි වෙනකොට සිහි කරන්න. ඒ සිහි වෙනකොට තමන්ගේ සිත දිහා බලන්න පුරුදු වෙන්න. ඒක සිහි වෙනකොට මගේ සිතට මොකද්ද වෙන්නේ? ඇයි එහෙම වෙන්නේ? අන්න ඒක සොයමින් දකිනින් ඒ දුර්වලකම ටික ටික සකස ගන්න උත්සාහ කළොත් Tamanට කලකදී දැනේ ඒ අත්දැකීම Tamanගේ ජීවිතේ කොයිතරම් ශක්තිමත් කරන්න බලවත් කරන්න Tamanට උපකාර වුණාද කියලා. ඒ නිසා අපි හැමෝටම මේ ලබාගත්තු මනුෂ්‍ය ජීවිතේ රහත් වෙන්න සෝවාන් වෙන්න බැරි වෙන්න පුළුවන්. නමුත් එක් දෙයක් අපිට කරන්න පුළුවන් ආවට වඩා ශක්තිමත් සිතක් ඇති කරගෙන නික්ම යන්නට පුළුවන්. අපේ සිත ශක්තිමත් වෙන්නේ කැමැති කැමැති දේවල් ලැබිලා නෙමෙයි. ඕන තරම් අපි හැමෝගෙම ජීවිත ආවර්ජනා කරලා බලන්න අපි කැමති අපි ප්‍රිය දේවල් ලැබිච්ච කිසිම වෙලාවක අපේ මනස වැඩිලා නැහැ. ඒ වෙලාවට නිකන් තෘෂ්ණාවෙන්, මාන්නෙන්, ඊර්ෂ්‍යාවෙන්, මමත්වයෙන්, බොළඳකමින්, අපේක්ෂාවෙන් බැඳිලා විතරයි. අපි හැමෝම වැඩිලා තියෙන ශක්තිමත් වෙන්නේ ජීවිතේට කටුක බව, දුක, පීඩාව, අභියෝග අවස්ථාවක අඬලා තියෙනවා, වැළපිලා තියෙනවා, පීඩා විඳලා තියෙනවා. හැබැයි වත් දරා ගන්න බැරි වෙනකොට මේ මොකද්ද? ඇයි මෙහෙම වෙන්නේ කියලා හොයලා තියෙනවා. ඊට පස්සේ ඒක හේතු හඳුනාගෙන තියෙනවා. ඒවා වෙනස් කරන්න උත්සාහ කරලා තියෙනවා. ඒවා සාර්ථක වෙලා තියෙනවා. අවසානයේ දුක, දුකට හේතුව, ඒ නිදහස් ඒ සඳහා මඟ කියන චතුරාර්ය සත්‍යම නොදැනුවත්ව හෝ බොහුණු කරලා තියෙන්නේ ජීවිතේ කටුක අවස්ථාවලදී. ඒකයි අපි කියවේ කටුක අවස්ථා අමතක කරන්න එපා. ඒක අපට අලාභයක්. හැබැයි මතක් කර කර විඳවන්නට එපා. ඒක අපට සිද්ධ වෙන ලොකු අනර්ථයක්. ඒ නිසා ජීවිතේ කටුක සිදුවීම් අල්ලාගෙන විඳවන්නෙත් නැතිව ඒවා අමතක කරන්නෙත් නැතිව ඒ දිහා සිහිනුවණින් බලන්නට අපි පුහුණු වුණොත් එයම අපට කමටහනක් වෙනවා ජීවිතය අවබෝධ කරගන්න. ඒ සඳහා මේ අසුද්ධහම් කරුණු හැම දිනාටම මහෝපකාරී වේවා කියලා අපි ආශිර්වාද කරනවා. මෙතෙක් වේලා ධර්ම ශ්‍රවණය කිරීමෙන් සිදු කරගත් සියලු කුසල් දෙවියන් සහිත ලෝකයාටත් මිය පරලෝකීය ඥාතීන්ටත් ඔබ අප හැම දිනාටම බුදු පසේ බුදු මහරහතන් වහන්සේ නිවී සැනසී පැමිණ වදාළ උතුම් නිවනින් සැනසීම පිණිසම හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරා. ආකාසට්ඨා ච භුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු සාසනං ආකාසට්ඨා ච භුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු දේශනං ආකාසට්ඨා ච භුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක් හන්තෝ සදා